අවසරයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද අපේ පළවෙනි දවසේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වෙනකොට ඒකට සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා. ඒ වුණත් මම සම්ප්‍රදායක් විදියට ආරාධනා කරනවා මේ සැසිවාරයේ යද්දී කාට හරි අදහස් ප්‍රකාශ කරන්න හෝ ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් කරුණා කරලා ධර්ම සාකච්ඡාවක නම් ඉදිරිපත් කරන්න කියලා. පළවෙනි ප්‍රශ්නේ ලිඛිත ප්‍රශ්නේ කරු ස්වාමීන් වහන්සේ අපේ ධර්ම තුලින් යහකි ගැඹුරකට ගෙන යන්න ස්වාමීන් වහන්සේ අප නිවන සඳහාම දහම් දෙසන්න half boil වී නැවතීමේ අදහසක් නැත. full boil වීමට බයක් නැත. නැවත නිවන සඳහාම ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේ එවනම් ඉස බාලා මේ එන්න මේ පැත්තට එතකොට අපිට සම්පූර්ණ ගේම සෙල්ලම් කරන්න පුළුවන්. ඔකට ඉතින් අර මේ මේ ඒකට සුදුසු ඇඳුම් ඇඳ ගන්න ඕනේ නාටකම නටන්න. ඒක නිසා මේ මොකක්ද කියන්නේ? ඒක ඉතින් ඇත්තටම අනිවාර්ය කාරණාවක් නෙවෙයි. නමුත් මෙහෙම කියනකොට මටත් හිතෙනවා මොනාර කියන්නේ ඒකයි. මේ මොකද බුද්ධෝත්පාද කාලේ වගේම පැවිද්ද තියෙනවා කියන එක දුර්ලභ වස්තු දුර්ලභ දෙයක් ජීවිතයකට දුර්ලභව manussත්ත්ව ප්‍රතිලාභෝ දුර්ලභව පබ්බජ්ජා ඉතින් ඒක තියෙනකොට එහෙන් අපිට එනකන් නෙමෙයි අපි ඒකට කළ යුතු දේ හිතන්න ඕන ඒ ධර්මයේ අවබෝධ වීම සඳහා ධර්මයෙන් අපිට ලැබෙන දේට වැඩිය අපි ධර්මයේ වෙනුවෙන් කැපකල යුතු ධර්ම වෙනුවෙන් මේ කළ යුත්තේ හැම වෙලාවෙම ඉදිරිපත් වෙලා ගියොත් අපිට පස්සේ මේ පශ්චාත්තාවයක් හෝ එහෙම නැත්නම් අපි මේ පස් අවස්ථාව ඇදලා හම්බ වෙලා කර ඇදියා කියන එක නෑ. ඒ නිසා මං කියන කිච්චර ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා මේ ඔය කෙනඩිතුමා ඇමරිකාව ආදරනකොට කිව්වේ රටෙන් ඔබට නෙවෙයි උඹෙන් රටට විය යුතු දේ කරපන් එතකොට මට ජනාධිකම කරත හැකි. හැබැයි රටෙන් ඔබට වෙන දේ ගැන කල්පනා කරන්න පටන් අරගත්තොත් මට මේක සම්පූර්ණ කරන්න බෑ කියලා. ඒ වගේ තමයි හැම කෙනෙකුටම මේකට කලහක්ක් තියෙනවා. ඒ ටික කරලා ඉන්න එතකොට ධර්මයේ ඒ ගැඹුර නැත්තම් ගමන සිද්ධ වෙනවා. සංයුතනිකායේ 3 සීල සූත්‍රයේ පංච උපාදාන ස්කන්ධයේ ආධිනව මෙසේ බලන්න කියනවා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් gaduwak උලක් වශයෙන් පීඩිත ස්වභාවයක් වශයෙන් ආබාධයක් වශයෙන් අනුන්ට අයත් දෙයක් වශයෙන් නැසෙන ස්වභාවයට අයත් දෙයක් වශයෙන් ස්ථිර නැති ශූන්‍ය දෙයක් වශයෙන් අනාත්ම දෙයක් තමගේ වශයෙන්ට පවත්වාගත නොහැකි දෙයක් වශයෙන් අපිට රූපේ ආධිනව මෙලෙස දැකීම තරමක් දුරට පැහැදිලි කරගත හැක. අපිට අනුකම්පාවෙන් පංච උපාදානස්කන්ධයේම ආධිනව විශේෂයෙන්ම විඥාණයට වැඩි අවධානයක් නෙමෙයින් ඊට 11 ආකාරයේ ආධිනව දැකීම කරනවෙන් පැහැදිලි කර දෙන්න. මේක තමයි ඇත්තටම මේ බද්දේ කරත්ත සූත්‍රය ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒකේ හොඳ ඒක කියන්නේ ඉස්සරහා ධර්මදේශවල අපි අනිවාර්යයෙන්ම මේක සාකච්ඡා වෙනවා. නමුත් මේ සමස්තයක් වශයෙන් පින්ඩාර්ථයක් වශයෙන් කියනවනම් ඒ ඔක්කොටම වැදගත් වෙන්නේ මේ රූපයේ 11 ආකාරය දැකීමමයි. ඒක තමයි වැදගත්ම වූත් පළවෙනිම වූත් තීරණාත්මක වූත් පියවර. ඒ මතින් තමයි ඒකෙම හේවණලි තමයි වේදනා කියන්නේ සංඥා කියන්නේ සංස්කාර කියන්නේ විඥාන කියන්නේ හරීම විචිත්‍රයි, හරීම සංකීර්ණයි, හරීම මොලයට ආහාර දෙන සුළුයි. නමුත් ඒ ඔක්කොටම දෙන මූලික පටන් ගන්නම කරන්නේ මේ රූපය පිළිබඳ 11 ආකාරය දැකීමෙන් තමයි. ඉතින් ඒක නිසා රූපය පිළිබඳ 11 ආකාරය සම්පූර්ණ වෙන්නේ නැහැ. කවදාකවත් වේදනා පිළිබඳ 11 ආකාරයත් ඒ වගේම සංඥා සංස්කාර විඥාන කියන ඒකෙදි කියනවා මේ ඔක කියනකොට මට මතකයි බුරුම ස්වාමීන් වහන්සේ කියනවා තේ දා කෑලි එහෙම නැත්නම් කොහුලණු කෑලි නැත්නම් කොහු කඹ කෑලි පහක් අරගෙන ඒ පහේ කොනෙන් ඔක්කොම එකට ගැටයක් ගහලා වතුරට දැම්මොත් හරියට කොහු වල ඝනත්වයේ සාමාන්‍ය වතුරට හා සමානයි. එක ලනුපටක් උඩට එනවා අන් ටික වතුරින් යට හිටිනවා. එතකොට ඒ ඒ ලනුපටින් ඇවිල්ලා ඇදපුවාම පහම එනවා. මොකද එක කොනකින් යට ගහලා තියෙන නිසා. ඒ නිසා ඒ ප්‍රකට තනින් අල්ලලා ගන්නකොට පහම ඇදිලා එනවා. සරුවචනාංශයේ ඒකේ මේ ප්‍රකටතන පෙන්වන්නේ රූප ධර්මයේ. මොකද ඒක මැනිය හැකි, කිරිය හැකි දෙදෙනෙකුට සංසන්දනය කරලා බලන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ කරන්න ලේසි කියන එකයි. ඒක ප්‍රත්‍යක්ෂ කරනකොට රූපේ ප්‍රත්‍යක්ෂ කරනකොට රූපේ ප්‍රත්‍යක්ෂ කරන්නේ වේදනාව කරා තමයි. රූපේට රූපයක් ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. රූපයක් ප්‍රත්‍යක්ෂ කරන්න බලංගන්නේ වේදනාවක් කරා, සංඥාවක් කරා, සංස්කාරයක් කරා, විඥානයක් කරා. කියන්නේ රූපයක් රූපයක් බවට පත් වෙන්න නාමස්කන්ධය අවශ්‍යයි. ඉතින් අවශ්‍යතාවය සම්පූර්ණ වෙනකොට රූපය පිළිබඳ දැනුම සම්පූර්ණ වෙනකොට අනිවාර්යයෙන්ම වේදනා සංඥා සංස්කාර විඥාන පැත්තට යනවා. ඒ නිසා අපි මේකේ ධර්ම දේශනාවලිය තුල දිගට ක්‍රමයෙන් දිගහැරෙන්න ආරෙමු. ගරු ස්වාමීන් වහන්සේ කරුණාකර විඥානේ පැහැදිලි කර දෙන්න සංඥාවෙන් ඒ විනාශන්නේ කෙසේද? ඔබ වහන්සේ මේ ආත්මයේදීම මාර්ගඵල ලබත්වා. මේකත් මම කල්තබන ප්‍රශ්නයක් කරනවා නේ. එතකොට ධර්ම දේශනාවලදී අපිට මේක වෙනකොට අපිට ධර්ම දේශනා තුනක් හතරක් පහු කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔය ඒ ගැඹුරු කොටස් වලට අපි යන්නේ. ඒක කොහොමඩක්වත් මේ සූත්‍රයේ ඉස්සරහදී අපිට කරන්න වෙනවා. ඒක නිසා දැන් අපි කෙටියෙන් කරනවට වැඩිය අපි බලාපොරොත්තු වෙමු ඒක ධර්ම දේශනා දිගේ යන්නේ. ස්වාමීන් වහන්සේ දින කීපයක මෙවැනි භාවනා වැඩසටහනක් ඉදිරිීමේදී ශාරීරික ව්‍යායාමයක් ලබන්නේ ලැබෙන්නේ සක්මන් භාවනාවෙන් පමණයි. සක්මන් භාවනා යෙදීමේදී ඒ එක්තරා රිද්මයක් තිබිය යුතුද? එසේ නැතිනම් Tamanට කැමැති විදියට ඉක්මනින් පාතබා ගියොත් ඒ සුදුසුද? ඉතින් මේකෙදිත් අර මේ විස්තර වශයෙන් යනතෝ කිටියෙන් සරලව ඍජුව කියනවනම් සතිය වැඩෙන්නේ කොයි ආකාරයකද? දැන් සතිය වැඩිම සඳහා මොකද්ද වේගය මොකද්ද රිද්මය ඒක තමයි වෙන්න ඕනේ. අපි බලන්නේ පරියංක වශයෙන්, සක්මන වශයෙන්, සහජීනදා කටයුතු වශයෙන් මේ සතිය දිනු කරන්නයි. ඒක නිසා හැම ක්‍රමයක්ම කරලා බලන්න ඕනේ කොහොමද සතිය වැඩෙන්නේ කියලා. ඒක නිසා තමන්ටම ආවේනික වූ ක්‍රම වලින් ඒ සතිය වඩා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අදහසක් කියනවා ඒ වේගය අඩු කරන්න අඩු කරන්න ඒ සත්‍ය පටන් ගන්න ලේසිකමක් තියෙනවා කියලා. හැබැයි ඔක්කොටම එහෙම නැහැ. ඒක හරියට කියන්නේ අපි වාහනයක් පුරුදු කරනකොට ඒ වාහනයක එලවන්න පුරුදු කරනකොට හැම වෙලාවෙම පුරුදු කරන එක නා කියනවා හදිස්සියෙන් යන්න එපා. පුළුවන් තරම් හිමිහිට ගිහිල්ලා ඒ ගියර එක පටලවා අමුණ ගන්න පටලවා ගන්න නැතුව ගියර එක මාරු කරන හැටි, පිකප් කරන හැටි වේගය අඩු කරලා කරන්න තමයි පුරුදු කරන්නේ. ඊට පස්සේ හොඳට පුරුදු වුණාට පස්සේ සාමාන්‍ය වේගයට යන්න පුළුවන්. ඒක නිසා දල වශයෙන් කියනවා වේගය අඩු කිරීම හොඳයි කියලා. නමුත් ඒක <coughs> හැමෝටම හරියන්නේ මේක කියන විදිහට Tamanට කැමැති විදිහට ඉක්මනින් පාතබා ගියොත් ඒ සුදුසුද කියලා අහලා තිනවා. ඒක සඳහා කියන්න තියෙන්නේ ඉක්මනින් පාතබා යෑමේදී Tamanට හොඳට තබන තමන පාදයක් පාසා ඒ අත්දැකීම, ඒ අත්විඳීම නැත්නම් ඒ පාදයේ තැබීමේ දැනෙන රසය අඳුර ගන්න පුළුවන් නම් ඒක තමයි මේ උදව් කරන්නේ. ඉතින් මේක තව විචිත්‍ර කිරීම සඳහා කියන්න පුළුවන්. පස්සෙන් පස්සට පොඩ්ඩක් සක්මන් කරලා බලන්න. එතකොට සමහර වෙලාවට කරකොල අතෑරිය වගේ එනවා. පස්සෙන් පස්සට රවුමට යන්නේ ට්‍රැක්ටර් එක කොලපාගෙන දැකලා තියෙනවා. කොලේ කඩන හැටි. අයන ඔළුව කරකවනවා බලන් ඉන්නකොටත් එහෙමත් කරලා බලන්න පුළුවන් නැත්නම් තාප්පයක් උඩ නැත්නම් රේල් පාල් රේල් පීලක් උඩ අය ඒකට සක්මන් කරනකොට කොහොමඩක්වත් සෑහෙන අවධානයක් ඕනේ රේල් පීලක් උඩ තනි රේල් පීල උඩ යනකොට ඉතින් මේවා ටිකක් කරලා බලන කොයි එකේදීද අපිට මේ මේ ටික සෙල්ලක්කාරයි නෝද හොල්ලලා ඇරලා මුළු එකම ගසලා දාලා අවධානය ඇති කරලා දෙනවා. ඉතින් මේ ඔක්කොගෙම ඒ චේතනාපූර්වකව අත තියෙනකොට පය තියෙනකොට එන ඒ අත්දැකීම ඒ ගැටුම ඒ ස්පර්ශය දැන ගැනීමට අලුත් මේ පැතිකඩවල් පේනවා. නමුත් ඒක කරනකොට මේ අනුන්ට කෝලමක් වෙන විදියට හෝ එහෙම කරන්නේ නැතුව උත්සාහ කරලා බලන්න ඕනේ. කන්දක් නගිනකොට කොහොමද? පල්ලමක් බහිනකොට කොහොමද? තනියේ දන්න යනකොට කොහොමද? පස්සෙන් පස්සට යනකොට කොහොමද? අර තමන්ගේ මොලේ හොඳට වයසට ගියත් සක්‍රියව තබා ගැනීම සඳහා කරන ලියව පොතක ලියලා තිබුණා නියුරොබික්ස් කියලා. අපි වැඩක් කරනකොට හැමදාම එකම තාලයට තමයි කරන්නේ. අපි ගෙදරට යනවා, අපි කාර් එක ස්ටාර්ට් කරනවා, යනවා, එනවා ඕක කරනකොට ඉතින් ඒ ඒ වැඩේ ටික කරන්න ඕනේ සර්කිට් එක විතරයි පණ ගන්නෙ. අනික මොලේ අනික පැති වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ සඳ උදේ වටන් ගත්තාම සිකුර හැඳ හැඳ වෙනකන් ඉතින් මේ චක්‍ර කරකිනවා. ඉතින් ඒක නිසා කියනවා ඒ වගේ වෙලාවල වල අපිට අර මුළු ස්නායු පද්ධතියම ක්‍රියාත්මක කරන්න මේ ගෙදර ගිහිලා බලන්න කියනවා ලයිට් එක දාන්න නැතුව දොර අරගෙන කාමරයට ගිහිල්ලා බුදිය ගන්න පුළුවන් තරමට කරන්න අතපය හප්ප ගන්න නැතුව අන්ධකාරය ගිහිල්ලා බලන්නයි කියලා. එහෙම නැත්නම් රෑ පොඩ්ඩක් ඇවිදින්න කියනවා ටෝච් එක නැතුව. ඒකට මේවා පිපිලා එනවා මේ හැම ස්නායු එකක්ම පිපිලා එනවා මොකද සර්පෙක් කයිද දන්නේ නැහැ ගෝනුසෙක් ඉදේ දන්නේ නැහැ හැප්පෙයිද දන්නේ නැහැ අන්න එව්වයි එව්වෙන් තමයි අපි මේ අලුත් පෙත් මාවත් එහෙම නැත්නම් මේ විවිධාංගීකරණය කරන්නේ. ඉතින් මේ සේරම මට හිතනවා මේ ආර්ය පරිශ්‍රයට අයිති කියලා. සත්‍ය වඩන්න පුහුණුව දීලා හැම පැත්තෙම උත්සාහ කරලා බලන්න ඕන. ඒක නිසායි ඔය මේ වනගත වෙලා පැත්තකටලා ඉන්නකොට ඒක කරන්න ඕනේ අවස්ථාවල් ඕන තරම් හම්බ වෙනවා අකරතැබ්බ වශයෙන් අන්නේ අකරතැබ්බ එකක්වත් බාධාවක්වත් කරදරයක්වත් නැතුව මේ වෙලාවේදී කලබලයකින් තොරව මට මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා බලනකොට ඉති නිර්මාණශීලී තත්ත්ව එහෙම නැත්නම් අලුත් ක්‍රමසහ විදි හරියට එන්න පටන් ගන්නවා. ඉතින් ඒව ඇත්තටම කියනවා මේ 40න් පස්සේ එන්නෙම නැහැ කියලා. 40න් පස්සේ අපි එකම රටාවකට වැටෙනවා. ඒ රටාව වෙන් වෙච්ච එකන් අපි ලෙඩ වෙනවා. අපි අයිතිවාසිකම් ඉල්ලනවා අපිට ඒක ඕනේ. ඉතින් 40න් පස්සේ ඉතින් ඉඳුරන් ඔක්කොම අභාවයට යන්න පටන් ගන්නවා. ඒක නිසා කියනවා 40 නෙමෙයි 60 පැන්නත් වඳුරා බිම නොයයි කියනවා වගේ 60 පැන්නත් Taman ඒ මේ සතිය පිහිටීම සඳහා කරන දේවල් කරනකොට සක්මන් භාවනාදී පරියංකයට වැඩිය ගොඩක් ක්‍රමසහ විදි තියෙනවා. ඒ නිසා ඒක අනිතකර එදිනදා කටයුතු කරනකොටත් ගොඩක් පැතිකඩ විවෘත කරලා දෙනවා. ඒ නිසා සක්මණේදී පුළුවන් තරම් ඒ පරාසය මේ විවෘතව තියාගන්න කියන එක තමයි කියන්න පුළුවන්. ස්වාමින් වහන්සේ මුඛ කෝරේ නාස් කෝරේ යන ස්ථානවල අවකාශය තිබුණද ඒවා බාහිර ධාතුවෙන් පිරී පවතින බැවින් එම ස්ථානවල වායු ධාතුව නොව අවකාශයේ තිබේයි සඳහන් කරන්නේ මන්ද අවකාශයේ තිබෙන බොහෝ ස්ථාන වශයෙන් ධාතුවෙන් පිරිපවතින බව මාස ඇත මේ සත්‍යයක්ද එසේනම් අවකාශය යනුවෙන් හඳුන්වන්නේ කුමක ස්ථානයක්ද තෙරුවන් සරණයි මේකෙදී පැති දෙකක් මම පෙන්වන්න කැමතියි අපි මේ ගෘහ නිර්මාණ නිර්මාණය කරන ගෘහ නිර්මාණය කරන එකන විවිධාකාරයෙන් ඒ ගේ එළියේ හැඩේ ඇතුලේ හැඩේ කාමර බෙදලා දාලා එයා සල්ලි අය කරන්නේ ඇතුලේ තියෙන අවකාශයට නෙවෙයි ඒ අවකාශයේ වට කරලා හදන බිත්ති වලටයි හැඩයටයි විතරයි. නමුත් වැඩේ යන්නේ එයා හදපු කැලේ නෙවෙයි අවකාශයේ තමයි අපි ගේ කියලා වැඩ ගන්නෙ. ඒ නිසා නිර්මාණ ශිල්පය නිර්මාණය කරන්නේ ගේ කියලා අවකාශයක් කොටු කරලා දෙන එක තමයි. ඊට පස්සේ ඇත්තටම මේ මනසයා කොටු කරලා දුක ඇතුලේ හිස්තනේ තමයි අපි වැඩ ගන්න. ඒ නිසා gedara තියෙන වටිනාකම තියෙන හිස්තනේ. නමුත් අපි සල්ලි ගෙවන්න ඔක්කොම කරන්නේ අර බිත්ති වල ගන්න තායමටයි ඇහැඩ තල වලට වගේ. ඒ වගේ තමයි මේ ශරීරෙත් ගොඩාක් වැඩ කරෙන්නේ ආහාර ජීර්ණ පද්ධතිය, හෘදේ වස්තු ඒ යම් යම් හිස්තැන්. නමුත් හිස්තැන් කිව්වට ඒවා මේ සියල්ලකම හිස් වෙලා නැහැ. වාය පටවි ධාතුවේ හුඟක් වෙලාවට පටවි ධාතුව කියන අර කක්කල ලක්ෂණේ තියෙන ගුරුසු ලක්ෂණ දෙයින් හිසුනාටික ද්‍රව්‍යයන්ගෙන් සහ වායුන්ගෙන් පිරලා තියෙනවා. ඒ වුණත් අර සංසන්දනාත්මකෝ කියනවා ඒව තුළ අල්ලලා බලන තරම් දෙයක් නෑ. නමුත් වායෝ ධාතුව තියෙනවා කියලා. ඉතින් මේ වාගේම එකක් තමයි ඔය විද්‍යාවේදී කරගෙන ගියේ භෞතික විද්‍යාව කියලා තෝරාගත්තේ කිරන්න මනින්න පුළුවන් ගුරුත්වාකර්ෂයට අහුවෙන හැඩයක් සහ ආකාරයක් තියෙන ටික විතරයි. කොහොම හරි ඒ ටික කරගෙන කරගෙන කරගෙන යනකොට තේරෙන පටන් අරගත්තා ඒවා එකට එක යාවෙලා සම්පූර්ණ ඝණයක් විදියට නෑ. ඒකේ තියෙන අවකාශය පැතිරලයි කියලා. ඊට පස්සේ මේ ඒ අවකාශයේ පැතිරලා තිබුණත් ඒ රූප ධර්ම විස්තර කරන කරගෙන යනකොට ඒකට මැටර් කියන නම දාගත්තා. ඊට පස්සේ යන්ත්‍ර වලට අහුවෙන්නේ නැති ඩාර්ක් මැටර් කියන එකක් අහුවෙන්න පටන් අරගත්තා. එතෙන්දී භෞතික විද්‍යාව නිකන් සීමාවල් කඩලා ගියා. දැන් කියනවා සාමාන්‍ය කියන ලෝකේ මැටර් කියන එක තියෙන 104ක් විතර. අමාර කට්ට කියනවා 0.0000 එකක් විතර. අනික් හරිය ඩාර්ක් මැටර් කියලා. නමුත් මේ දෙකම එකතු කරපුවාම 150ක්වත් විතර වෙන්නේ. ඊට පස්සේ කියනවා ඒ දෙකම එකතු කරලා 130ක් තියෙනවා 170ක්ම තියෙන ඩාර්ක් එනර්ජි කියලා જાතියක්. දැන් කියනවා ඒ කියන්නේ අවකාශය කියන එක හිස්තනක් නෙවෙයි. අවකාශය කියලා කියන්නේ යමක් නැති එකක් නෙවෙයි අපිට ගෝචර වෙන්නේ. ඉන්ද්‍රියන් අහුවෙන්නේ නැති එක විතරයි. ඒ නිසා සරුවචනහන්සේ පෙන්නකොට නාස් කුහර මුඛ කුහරය ඒව පෙන්නන්නේ ඔය ඝන බහල දේවලින් තොරයි කියලා. දැන් අපි වීදුරුවක් හිස් කියලා කිව්වහම ඒ විදුරු හිස් වෙලා තියෙන්නේ වතුරෙන් මිසක් වාතයෙන් හිස් වෙන්නේ නැහැ. නමුත් ඒකට අපි හිස් කියලා කියනවා. ඒ වගේ මේ මේ හැම දෙයක්ම සාපේක්ෂවයි අපි පාවිච්චි කරන්නේ. ඒ නිසා මේකේ ප්‍රශ්නයක් ඇති වෙන්න හොඳටම හේතු කාරණා තියෙනවා. නමුත් ඒ එන්නේ තර්ක මනසෙන්. එහෙම නැත්නම් මේ සම්මුති මනසෙන්. ඉතින් ඒකෙදී වචනයක තියෙන යෙදවුම වචනයක තියෙන අවස්ථා ආවස්තික අර්ථය තනින් තනිය හැටියට වෙලාවෙන් වෙලා හැටියට වෙනස් වෙනවා. ඒ නිසා සරුවචනාංශේ සඳහන් කරනවා ඒ ශූන්‍යයි කියන වචනේ විස්තර කරන්න ගිහිල්ලා මේ ඒ පන්සලේ එක හාමුදුර කෙනෙක්වත් නැත්තම් ඒ පන්සල ශූන්‍යයි කියලා කියනවා. මිනිස්සු ඉන්නවා සත්තු ඉන්නවා ගෙවල් තියෙනවා ඔක්කොම තියෙනවා නමුත් ශූන්‍යයි කියලා අන්නේ වගේ සාපේක්ෂ වටිනාකමක් තියෙනවා. ඒ නිසා මේ ඇත නැත කියන දෙක අතරේ අපි හිතනවා පැහැදිලි ඉරක් තියෙනවායි කියලා. නමුත් ඇති දේ නැති දේ වෙන්න පුළුවන්, නැති දේ ඇති දේ වෙන්න පුළුවන් කියන නිසා ඒක ඒ චිත්තක්ෂණේ ඒ තැනට අදාළ වුණාට තව චිත්තක්ෂණයක තව දෙයකට අදාළ නැහැ. ඒ නිසා මෙතන තියෙන්නේ වචනේ සීමිතාර්ථකයෙන් තමයි පාවිච්චි කරන්නේ. ඝන වෙන විදිහට කියන පටවි ධාතු නැති එක විතරයි වගේ තමයි කතා කරන්නේ. නමුත් ඇතුළත වායෝ ධාතුව තියෙනවා. ඒක නිසා ඒ වුණත් ඒක හිස් දෙයක් වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා අවකාශය යනෙන් හඳුන්වන්නේ අජට කියන වචනෙන් ඇවිල්ලා තියෙන අජට අවකාශයේ ජට ජටා කියලා කියන්නේ ගැට කියන එකයි. හැප්පෙනවා ගැට ගහනවා ෆ්‍රික්ෂන් කියන වචනේ තියෙන. ඝර්ෂණයේ තියෙන තැනකට ද්‍රව්‍ය තියෙනවා. ඝර්ෂණේ නැති දෙයකදී අජටාවකාශය කියලා කෙනගේ ගැට ගන්න දෙයක් නැහැ. හැපිල්ලක් ඇත්තේ නමුත් වායෝ ධාතුවේ පේන දෙයක් නැතුනට හැපිල්ලෙන් ප්‍රයෝජන ගන්න තමයි ප්ලේන් එක යන්නේ. වායු ධාතුවට තෙරපුමක් දීලා තමයි ආශයන්තරව යන්නේ. නමුත් අපි කියන්නේ ආශයන්තරව අවකාශය යනවා කියලා තමයි. ඒ අර අපි දන්නේ නැවේ සහ ගොඩබිම යන වාහනත් එක්ක සංසන්දනය කරලා තියෙනවා. එතකොට අජටාවකාශයට යන අජටාවකාශය ආනා ගත්තාම ඒකට මේ වාතයක් නැහැ. ඒ නිසා ඒක තල්ලු කරලා තිබ්බට පස්සේ මුඛයකවත් හැප්පෙන්නේ තිරු දිශාවට අනන්තය දක්වා යනවා. නමුත් හොයාගෙන ගිහිල්ලා තිනවා හැතැම්ම කොච්චර දෝ ගන්නකට එක හීලියම් මනාවක් හම්බ වෙන්න ඉඩ තියෙනවා කියන. අජට අවකාශයේ. අජට අවකාශෙත් වාතේ නැසුවම නෙවෙයි. ඒක නිසා ඒ හීලියම් මනාව අරගෙන ඒකෙන් හයිඩ්‍රජන් හරි හදාගෙන ඉන්ධන කරගෙන අජිත අවකාශය යන හදන්න හදනකොට ඒ හම්බෙන අනුගාන අඩු නිසා කරගන්න විදියක් නැතිකම වෙලා තියෙන නිසා මේවා හැම දෙයකම තියෙන සංසන්දනාත්මක ඒකට කියන්නේ සාපේක්ෂතාවයක් කියලා. ඉතින් අපේ භාෂාවේ තියෙන සීමාකාරී තමයිම තමයි මේකෙන් පෙන්වන්නේ. කොටිම කියනවා නම් සම්මුති ලෝකේ පාවිච්චව සඳහා ගන්න භාෂාව ඒ නිසා බබාලගේ භාෂාව වගේ දෙයක් ඒක પરමාර්ථ ලෝකේ විස්තර කරන්න ගියාම ඒක අසරණ වෙනවා. ඒකේ තියෙන ශක්තියින් හැලෙනවා. ඒක නිසා නිවන වගේ දේවල් අනිර්වචනීයයි කියලා බුදුහාමුදුරේ දේශනා කළා දිනවා වචනෙන් ගන්න බෑ කියලා. ඉතින් එතකොට අන සම්මුතියේ ඉන්න කෙනා කියනවා ඉතින් අනිත් ඔක්කොම කියන්න පුළුවන් නම් ඇයි මේක කියන්න බැරි කියලා. සංසන්දනාත්මක ගතියක් මේකේ තියෙන්නේ. ඒක නිසා මේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර පිටක ගත්තාම ඒකේ මේ උපමා උපමේය ගැළපීමේදී උපමා කරලා දෙන්න හදන්නේ මොකද්ද කියන එක දන්නේ නැති වුණොත් උපමා උපමේය ගලප ගන්න බැරි වුණොත් අපි ඒ වචනත් එක්ක පටලැවෙනවා. සෙන් බුද්ධඝම කියනවා ඒ මාස්ටර් කෙනෙක් ඒක පෙන්වන්න කවුරු හරි හඳට ඇඟිල්ල දික් කරලා මේ හඳ කියලා ගුරුන් ආංශෙ පෙන්නනවා. ගෝලයා ගුරුන් ආංශගේ ඇඟිල්ල කොනේ බල්ලා කියනවා. මෙහෙම කරනකොට එතන හඳ නැහනේ. එයාට මේ දීපු ලයින් එක දිගේ ඇඳගෙන යන්න තේරුමක් නැහැ. ගුරුනාංශ ඇඟිල්ලත් එක්කලා මේ තියෙන හඳ කිව්වා. යා මේ ඇඟිල්ල කොටේ බල්ලා කියනවා ගුරුනාංශ බොරු කියනවා කියලා. ඇඟිලි කොනේ හඳ නැහැ. ඇඟිලි කොන කියලා කියන්නේ ඒ දිශාවට තව වැඩ කරගෙන යන්න ඕනේ ඒක ශිෂ්‍යයා විසින් කළ යුතු අභ්‍යාසයක්. ඉතින් ඒ නිසා ගුරුනාංශ ඇඟිලි දික් කරාට ඒ කෙලවරේ ඇඟිලි නැහැ කියන එක ප්‍රසිද්ධ විහිළුවක්. මේ සෙන් බුද්ධහය මොකද මේ භාෂාවේ තියෙන සීමිතකම තේරුම් ගන්න. ඒ නිසා ඔය ත්‍රිපිටකයේ තිබ්බත් ඒකේ කවදාකවත් ත්‍රිපිටකේ නිවන නැහැ. ලිඛිතව ප්‍රකාශ කළ හැකි කිසිම තැනක නිවන නැහැ. අපි සද්ධර්මය කියලා වඳින එකේ නිවනට ඉර ඇඳලා තිබ්බට නිවන දිහාට ඊතලයක් ඇඳලා තිබ්බට ඕකේ නිවන නැහැ. ඒ නිසා මේ වචන වේරලා වචන වලින් තෝරාගෙන නිවන හොයන්න පටන් අරගත්තොත් එහෙනම් යුනිවර්සිටි වල සෑහෙන නිවන් ලැබු කට්ටිය ඉන්නවා. නමුත් ලංකාවේ තියෙන පාලි සහ බෞද්ධ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ ඕනම ශිෂ්‍යෙක් ගිහිල්ලිවල ඇහුවොත් එහෙම මේ භාවනා කරන්නේ කොහොමද? නිවන් ලබන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ කියනවා මෙහි ඒකට මෙහෙන්න එපයි කියලා. මෙහෙන්න PhD ගන්න. මෙහි නිවන නැහැ. පැහැදිලිවම කියනවලු මම හිතුණා අම්මා පවටිනවා ඒ වචනේ කියලා. මෙහි නෙවෙයි නිවන් ලබන්නේ. ඒකට යන්න භාවන මෙහි නවනම් එන්න මේ PhD එකක් ඩිප්ලෝමා එකක් අරගෙන ෂේප් වෙලා යන්න. විශ්වවිද්‍යාලේ නෑ ඒක. ඒක හරි බරපතල ප්‍රශ්නයක් වෙනවා අටුවාවේදී. අටුවාව හැම වෙලාවෙම කියනවා නෑ නෑ මේ බුදුහාමුදුරෝ දේශනා කරපු එක අංග සම්පූර්ණයි මේක ඔක්කොම තියෙනවායි කියලා. ඒක නිසා ඔය කාංකාවිතරණ විසුද්ධිය ලියනකොට බුද්ධඝෝසාචාරින් වහන්සේම ගාතාවක් දාලා තිනවා පද හතර ගාතාවක් තියෙන එක පරිවර්තනය කරන්න ගිහිල්ලා සිංහලට අල්ලි අවුලක් වෙලා තියෙනවා. අත්තේ නිසින්නේය බුදුරජාණන් වහන්සේ විසින් අකුරු හෝ ව්‍යාකරණ හෝ අගය කරලා විස්තර කරලා නැහැ. උන්වහන්සේ මේ දේශනාවෙන් කළ තියෙන්නේ අර්ථය ගන්න එක විතරයි. ඒ නිසා මේ අකුරු ව්‍යාකරණ සුද්ධ කර කර ඉන්නේ නැතුව කියන්න හදන දේ අර්ථය ගන්න හදන්න ව්‍යාකරණ දෙක යන්නේ ගොත් පැටලෙනවා කියලා. අත්තෝනි සින්නේය සති මුති මතින් කියලා මේ දෙන්න හදන දේ මේ කියන්න හදන කාරණාව කියන මිසකයි ඉදිරිපත් කරන ගන්න වචන ටිකයි ඒව විස්තර කරන්න ගියාම හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා ඒකට වෙන්නේ මොකද්ද අපි ව්‍යාකරණ ප්‍රශ්නික එනසම් ගැටුමක තර්කයක හිර වෙනවා. ඉතින් ව්‍යාකරණ භාෂා නැතුව යන්න බෑ. ජේන්ස්ගේ ප්‍රයෝජනේ සලකලා එක වැඩ ගන්නවා කියන එක sannivedanaye පිළිබඳ ප්‍රශ්නයක්. කොච්චර මිනිස්සුયો කතා කරත් sannivedanaye වෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. sannivedanaye නොවි ඕන තරම් කතා කර කර ඉන්න පුළුවන්. ඒකයි එක්කෙනෙක් කියනකොට අනිත් එක එකන තේරුම් ගන්නේ තම තමන්ට ඕන දේ තමයි. කියනක ඔක්කොම සමෝසේ ඔක්කොටම තේරෙන්නේ නැහැ. මොකද තම තමන්ගේ රුචි අරුචිකම් හැටියට තමයි තේරුම් ගන්න. ඉතින් ඒක මේ මුළු sannivedana විශේෂයේම තියෙන ස්වභාවයක්. මේක හොඳටම දන්නේ ওই ජනමාධ්‍යකාරයෝයි ඇඩ්වර්ටයිස්මන්ට් ගහන මිනිහයි. ඒ මිනිහා දන්නවා හරියටම කාට හරි එල්ල කරලා අවධානය යොමු කරන්න හැටි. අපි මේ කතා කරනකොට ගොඩාක් කතා කරාට ගනුදෙනු වෙන්න මේ වගේ ප්‍රශ්න නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පෙන්ලා දෙන උපමා එහෙම නැත්නම් මේ රූපක මෙව්ව අල්ලගෙන මේකේ නිවන හොයන්න යන්න එපා. මේකේ පෙන්ලා තියෙන සාපේක්ෂව දැක්වීමක් පමණයි. ඉතින් ඒක නිසා මේ අටුවාවේදී මේ ප්‍රශ්නට තද්ද බල විදිහට මුහුණ දෙන්න වෙලා තියෙනවා. බුදුජානනාංශිකේ දේශනාවල අංග සම්පූර්ණකමක් නැහැ. ඒකේ තියෙන්නේ යොමුමක් විතරයි. අටුවා දෙන්න හදනකොට ඔක්කොම අංග සම්පූර්ණ කරලා දෙන්න හදුවට පස්සේ තිබුණට අර එකක් කඩදළු මකා ගන්නට ගොහින් මට උණු වියෝයා දෙකක් කඩදළු හදා දුන්නා ඉන්ද්‍රුවේ ආචාර්යා වගේ අර්ථ කතා කියන්න යන්න ගියාම අර තිබුණු හිදස් වැඩි වෙන්න පටන් අර ගන්නවා ඒ නිසා භාවනා කරන කෙනා අර්ථය ඉස්සර කරන්නේ ව්‍යංජන අක්ෂර පද එකට යන්නේ නැහැ ඒක නැතු යන්න බැරි යන්න නැතු යන්න පුළුවන් කියන එක නෙවෙයි. නමුත් මේවා දිගේ විසඳලා ගිලා නිවනට යන්න බැරි එකයි සාමාන්‍ය සමත්යක් වශයෙන් දෙන්න තියෙන උත්තරේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාදී ආස්වාද ප්‍රසවාස සංසිධිවෙන් පසු ඇතිවන සමාධිත්වය ගැන අනතුරු ඒ අත්විඳින චක්‍රාකාරව කරකින ස්වභාවයේ වායෝ ධාතුවේ ලක්ෂණයක් ලෙස තේරුම් ගනිමි. භාවනාව තවදුරටත් දියුණු වන විට දැනගන්නා ශක්ති ස්වභාවයක්ද චක්‍රාකාර කැරඹීමක්ද ඇති බවකින් හඳුනාගත හැකිය. නැතිනම් චක්‍රාකාර කැරකීම සම්මිවිතම වායු ධාතුවේ ලක්ෂණයක්ද? කර්ණායන් පහජ කර දෙමින් ඉල්ලා සිටිමි. මෙහිම ඇත්තටම මේ හරියටම එකකට අඩු කරලා කියන්න බෑ නමුත් සමහර විටක මේ වායු ධාතුවේ තියෙන ඇකිලෙන කම්පන චංචල පුම්බන ලක්ෂණ. චලන චලන කියන තනි වචෙන්ට අපි දානවා සමුදීර්ණ ලක්ෂණය විත්තම්බන ලක්ෂණය කියලා කියනවා. පුම්බන හකුලන ගති සහ සමහරට දරණ කම්පන චංචල කරන ගති අපේ හිත හැම වෙලාවෙම වැඩ කරන්නේ සංඥානුව සිම්බල්ස් එක තමයි වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා දේවල් පෙන්වන්නේ ඇති හැටිය යම් යම් සලකුණු මතින්. ඉතින් මේ සලකුණ සත්‍ය නෙවෙයි. සලකුණ ඒක හඳුනා ගැනීම සඳහා යොදන ලේබල් එකක් විතරයි. එහෙම නැත්නම් මේ නාමකරණයක් පමණයි සලලක්ෂණයක් පමණයි. ඒ නිසා මේ චක්‍ර වශයෙන් පේන එක වායෝ ධාතුවේ ස්වරූපයක්ද නැත්නම් සියලු ද්‍රව්‍යයන්ගේ මූලික වූ ශක්තියද කියලා කියන එක හරි අමාරුයි මේ විස්තර කළ දෙන්න. නමුත් කෙසේ නමුත් මේ දෙකම දැකීම හොඳ දෙයක්. දැන් Taman හරියටම සතිය පිළිහිලා තිනවා අරමුණේමයි ඉන්නේ. ඒ නිසා විනිශ්චයට යන්නේ නැතුව මේක වායෝ ධාතුවේ නියෝජනයක්ද නැත්නම් සීළු ශක්තියින්ගේ නියෝජන අධික නැතුව ඒකම Tamanගේ හැබෑ නිවහන කරගෙන හුඟක් වෙලා හිත ඒකේ ඉඳ ඉඳ ඉඳ ඉඳ මේ සැක දුරු වෙනවා. එහෙම නැතුව හරියට කියන්න බෑ මේ පෙන්වන්නේ වායෝ ධාතුවේ නියෝජනයද නැත්නම් ශක්තිය නියෝජනයද කියලා. මේකේ අවසාන වශයෙන් සුද්ධ කරලා අහන්න අහනවා නැතිනම් චක්‍රාකාර කරකැවීම හැම විටම වායෝ ධාතුවේ ලක්ෂණයක්ද කියලා. නෑ වායෝ ධාතුවේ ලක්ෂණේ පුම්බන හකුලන ගතිය සහ දරණ චංචල කම්පන ගති. ඒ නිසා ඒක සාමාන්‍යයෙන් මේ චක්‍රය දක්වන්නේ ක්‍රියාවක් පෙන්වන්න ක්‍රියාශක්තියක් පෙන්වනකොට සංඥා වශයෙන් අපි චක්‍රයක් තමයි දක්වන්නේ. මොකද චක්‍රය හදලා තියෙන ගමන් කරන්නේ. ධම්මචක්ක කියන කොටත් ධර්මයේ තියෙන සජීවී බව ගන්නවා. චක්කවත්ති කියන කොටත් ඒ ඒ රජුරගේ ආනාචක්‍රය හැම තැනම පැතිරෙන පටන් අරගන්න නිසා ඒ චක්‍ර ලකුණ සාමාන්‍යයෙන් ක්‍රියාශක්තියක් පෙන්වුවාට සියලු වායු ධාතු විතරක් නෙවෙයි සියලු ශක්තියින් සියලු ධාතු ශක්ති බාටපත් වෙනකොටත් එක එක සංඥා අනුව පෙන්වන නිසා මේක නම් කරලා වෙන් කරගැනීම එච්චර වැදගත් නෑ. කොහේ නමුත් දකින්න එක භාවනාවේදී වුණාක් බවත් ඒක නැවත නැවතට හිතට වද්දා ගන්නවා. අපි ඒකට සිද්ධි කරනවායි කියලා කියනවා. වශී කරනවායි කියලා කියනවා. ඒ තුලින් කෙලස් නැති තත්වයකට ඉදිරියට යන්න විශ්වාසිකුත් ඇති වෙනවා. ඒක Taman තුලින් මේනවා නම් තමයි වඩා හොඳ. ප්‍රශ්නානික නරකක් නෙවෙයි. නමුත් මේ අපි මේ කතා කරන්නේ හිත් දෙකක වෙන දෙයක් හරියට දැකලා අත ගාලා කතා කරන එකක් නෙවෙයි. ගරු ස්වාමීන් වහන්සේ අද දවල් ධර්ම දේශනාදී තේරුම් කර දුන් අවකාශේ නම් පටවියාපෝ තේජෝ වායෝ ආරා දකින්න විදිය තවත් සරල ආකාරයට තේරු කර දෙන්නේ නම් ඊටමැනවි මේක සඳහා තමහරලාට මම මේ වගේ නිදර්ශනයක් ඉදිරිපත් කරනවා දැන් අපි එළියට ගිහිල්ලා අහස දිහා බැලුවොත් අද නම් ඇත්තට හැන්දෑවේ වලාකුළු තිබුණ වලාකුළු නැති අහසේ දැක්කොත් අපි දකින්නේ තරු අපි දකින්නේ විවිධාකාරයෙන් පවතින තරු. අපි මේ රේඛයක් අරගෙන මැජික් රේඛයක් අරගෙන මේ තරු සේරම එක තැනට ගත්තොත් අහසෙන් 100ට කීයක් එකෙන් වහන්න පුළුවන්ද? නැත්නම් තරු රොක් කරලා ගත්තොත් අහසෙන් කොච්චරක් නියෝජනය කරයි? ඒතර ඉතුරු ටික මොකද්ද? අපි කොච්චර වෙලා අහස දිහා බලන් හිටියත් අපි කවදාවත් අවකාශය දකින්නේ නැහැ. අපි දකින්නේ ඒක තුල තියෙන ආස්තික ප්‍රඥප්තිය විතරයි. පෙනෙන, හැපෙන, දිදුලන කොටස දකිනවා. අතරමැද තියෙන එක දකින්නේ නැහැ. ඒ නිසා ඒකටම හොයලා බැලුවොත් මේ අතරමැද තියෙන එකම අවකාශය යොමු කරන බැලුවොත් ඇත්තටම තරු අහස නියෝජනය කරනකොට 100ට එකක්වත් නියෝජනය කරන්නේ නැහැ. උගාවක් තියෙන අවකාශයේ නමුත් අපේ හිත සාස්වත දිට්ඨියට බැඳිලා තියෙන නිසා ඇති දේ අදහන ගතිය නිසා නිත්‍ය සංඥාවට කැමති නිසා එල්ලෙන්න මොකක් හරි හොයන නිසා මේ ගොරෝසු දේවල් තෝරනවා අර හිස්තේ දැකීම පේන්නේ කාලකන්නිකමක් විදියට. හිස්තේ දැකීම පේන්නේ නාස්තික දෙයක් විදියට, නාස්තික ප්‍රඥප්තියක් විදියට. ඒ නිසා ඒකටම බැලුවොත් ඇත්තට මේකේ තියෙන අවකාශය විතරයි අතන මෙතන තියෙන පුංචි තරු ටික විතරයි අපට පේන්නේ. ඒ වගේම අපි මේ අජට අවකාශයේට අජටවකාශයේ තරුණති හරිය දකින්න තියෙන අන්ධකාරය. නමුත් චන්ද්‍රිකාවක් කැරියොත් එහෙම නැත්නම් වස්තුවක් ගියොත් ඒක දිදුලන්න පටන් ගන්නවා. ඒ දිදුලන්නේ යන චන්ද්‍රිකාවේ තියෙන ආලෝකයෙන් නෙවෙයි අවකාශයේ ඇත්තටම තියෙන තද බල ආලෝකයක. නමුත් ඒ ආලෝකය පිළිඹු කරන්න පරාවර්තනය කරන දෙයක් නැත්නම් ඒක පේන්නේ අන්ධකාරයක් විදියට. නමුත් වස්තුවක් තියෙනවා වස්තුව දිලිසුනාම අපිට වෙන වස්තුව දිලිසිනවා. නමුත් ඒ වස්තුව දිලිසෙන්නේ ඒ වස්තුවේ ගුණයකට නෙවෙයි. හඳ දිලිසෙන්නේ හඳේ ශක්තියකින් නෙවෙයි. ඉරේලිය වැටලා. නමුත් එතකොට අපිට අවකාශයේ ඒක කැපී පෙන්වන්න පුළුවන් මෙච්චර ලොකුයි මෙච්චර දුරයි කියලා. නමුත් අවකාශයේට අතන මෙතන කියන්න බෑ. කාලයට සාමාන්‍යයට අහුවෙන්නේ නැති නිසා අපේ හිත ලේසි අමතක කරලා දානවා. ඉතින් එකයි කරන්න පුළුවන් ඉන්නේ අපිට. පේන ද්‍රව්‍ය නැත්නම් ධාතු සියල්ලම ඊටාම ගෞරවයෙන් හදාarලා බලන්න ඕනේ මේක මුළු සංසිද්ධියෙන් 100ට කීයද විස්තර කරන්න කියලා. සංසිද්ධියෙන් 100ට එකක්වත් විස්තර වෙන්නේ නැහැ ද්‍රව්‍ය වලින්. 99%ක්ම තියෙන අවකාශයේ ඒ නිසා සරුවත්යන්සේ පොදුවේ කියනවා මේක ශූන්‍යයි කියලා. තියෙන ටික විතරයි ආස්තිකත්වයේ විතරයි අපේ ඉන්ද්‍රයන්ට අහුවෙන්නේ. අපේ ඉඳුරන් කවදාකවත් ඒ හතර දෙමැද තියෙන හිස්තන දකින්නේ නැහැ. ඒකට තව නිදර්ශනයක් තමයි චිත්‍රපටියක් පෙන්නකොට හැම වෙලාවෙම චිත්‍රපටිය රිදී තිරේට ආලෝක කදම්බයක් දීලා අන්ධකාරයක් දෙනවා ඊට පස්සේ ආය ආලෝක කදම්බයක් දෙනවා අන්ධකාරයක් දෙනවා ඒ අන්ධකාරය තුළ තමයි මේ චිත්‍රේ චරණ චිත්‍ර බවටපත් වෙන්නේ හෙල්ලෙන එකක් බවටපත් වෙන්නේ නමුත් අපි චිත්‍රපටිය බලනකොට කවදාකවත් අන්ධකාරය දැකලා තියෙනවද අපිට බෙනේ රිදී තිරේ දිගටම එළිය තියෙනයි කියලා. නමුත් ප්‍රොජෙක්ටර් එක ගලවලා බලන්න 150ක් ඉඳලා තියෙන අන්ධකාරය පේන්නේ. ඒකට අපි භෞතික විද්‍යාවේ මේ මේ ජීව විද්‍යාව ගන්න දෘෂ්ටියේ පැවැත්ම කියලා. තද ආලෝකයක් දීලා අන්ධකාරයක් දීලා ආය ආලෝකයක් දෙනකොට අර ඉස්සෙල්ලා අන්ධකාරයෙන් ඇති කරපු ආලෝකය අන්ධකාරය හරහා පවත්තලා ඊගාවට එන ආලෝකයට සම්බන්ධ වෙච්ච හම්පේනේ දිගටම ආලෝකය තිබුණා වගේ. මැද තියෙන හිස්තන දකින්නේ. ඒ ආස්වාසේ සම්පූර්ණයෙන්ම ඉවර වෙලා ප්‍රස්වාසේ පටන් ගන්න ඉස්සෙල්ලා ඒ දෙක මැද මොනවත් තේරෙන්නේ නැත්නම් තියෙනවා. අපි හොඳටම ආස්වාසේ ප්‍රස්වාසේ බලලා මේකටම හිත යදුවේ නැත්නම් ওই ગેප් එක අහුවෙන්නේ නැහැ. අවුරුදු 100ක් භාවනා මේ හුස්ම ගත්තත් අහුවෙන්නේ නැහැ. මොකද ඒ දැන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ ඇහැට කනට නාසයට දිවට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ හැප්පෙන්න යමක් තියෙනවනම් ස්පර්ශ වෙන යමක් තියෙනවා. නමුත් ලෝකේ තියෙන හැමදේම ස්පර්ශ කරන්න බෑ. වෙන විදිහකට කියනවා අපිට පේන හැමදේම තියෙනවා කියන හැඟීමක් අපි ළඟ තියෙනවා. තියෙන හැම දෙයක්ම පේනවා කියන හැඟීමක් තියෙන. ඔතන තමයි භෞතික විද්‍යාව තියෙන්නේ. නමුත් සරුවචනාංශය කියනවා මෝඩයට මෝඩයා කියනවනේ යමක් තියෙනවායි කියලා පෘථජන ඒක ඇත්තටම ඒක ශූන්‍යයක්. නමුත් සරුවචනාංශේ පෙන්වන හදන නිවන ඇත්තටම තියෙනවා මෝඩයට පේන්නේ නැහැ. ඒ නිසා මෝඩයා ඔළුවෙන් හිටගෙන ඉන්නේ කියලා. පේනවායි කියලා තියෙනවනම් බුදුහාමුදුරු කියන එක ශූන්‍යයි කියලා. නිවනක් කියන එක බුදුහාමුදුරු මෙච්චර ලොක් කළ වෙනවා පෘථජනට පේන්නේ නැහැ. ඒක නිසා මේ පෙනීම ඇහිම කියන දේවල් වල අපි මේ පාදක කරගෙන දෙන ඊටාම පුංචි මේ සරල මේ මේ සක්ක කැලි ටිකක් බොරළු කැලි ටිකක්. මුළු චිත්‍රයට ඒක වළංගු නෑ. ඒකයි සරුවච්චන් වහන්සේට පුළුවන් මුළු පරාසයම දැක ගන්න. ඒක හරියට කියනවා නම් මේ තරංගවල අපට පේන්නේ ඔය පාර ජම්බුල කිරණවල ඉඳලා එක්ස්රේ කිරණ දක්වා පදාසය විතරයි. නමුත් විශාල පරාසයක් තියෙනවා. ඉන් එපිට ඒව අපිට පේන්නේ නෑ. අරවට කියනවා ප්‍රකාශ ආලෝකය කියලා. මොකද අනිත්යෙන් අපි වැඩ ගන්නවා. එක්ස්රේ වලින් වැඩ ගන්නවා. ඒ වැඩ පේන්නේ නැහැ. ඉතින් ඒව මැජික්. තම සරුවචනස මුළු පරාසය පේන නිසා උන්වහන්සේ සරුවචනයි කියලා කියන නිසා සරුවචනස කියන උඹලා දැක්කයි කියලා කියන අත ගෑවයි කියලා කියන එක මුළු චිත්‍රයෙන් ගණන් ගන්න තරම් නැහැ සාමාන්‍ය විද්‍යාව ගැන 105ට අඩු නම් ගණන් ගන්නෑ මේක 105ක් නෙමෙයි 101කටත් වැඩි අඩු ප්‍රදේශයක් ඒක නිසා මේ හොඳම ක්‍රමය තමයි තේරෙන අහුවෙන පට ව්‍යාපෝ තේජෝ හොඳට පිරිසිදුලා බලන්න බැලුවට පස්සේ අන්තිමට අපි ගිහිලා වැටෙන්නේ අර ටික ඉවරුනාට පස්සේ අවකාශයට තමයි. ඒක නිසා හිතෙන්දී ආස්තිකත්වයේ හරහා නාස්තිකත්වයට යනවා. ගොරෝසු තන හරහා සියුම් තැනට යනවා. දන්න දේෙන් නොදන්න දෙයට යනවා. එතකොට වෙන්නේ මොකද? මමයා ඉන්න තැන ඉඳලා මමයා නැති තැනට ගමන් කිරීමක් වෙනවා. ඒක මේ රාහුල කුමාරයාට රාහුල ස්වාමීන් වහන්සේට බුදුහාමසෝ සඳහන් කළා තියෙනවා ච ධාතුරෝ යම් පුරුෂෝ රාහුලේ මේ පුරුෂයෙක් කියලා කියන්නේ ධාතු හයක් පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ විඥාන හතර මහා භූතයන් කියන්නේ ආස්තික පැත්ත කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ නාස්තික පැත්ත කියනවා අවකාශය කියලා ඊට පස්සේ විඥානයේ තියෙන මේවා තෝරන බේරන අරක මේක නෙවෙයි කියලා වෙන් කරන. ඔය හය තමයි පුරුෂයෙක් කියලා කියන්නේ. ඒකෙන් පටවියාපෝ තේජෝ වායෝ එක අපි ළඟ නැටුවට ඒක මුළු චිත්‍රෙන් ඉතාම පුංචි මේ අහසේ තියෙන තරු ටික වගේ ඒක අයින් කරුවට පස්සේ තියෙන කිලෝරක් නැති අවකාශය. ඒක ඉඳුරන්ට ගෝචර වෙන්නේ චින්තාමේ ඥාණයෙන් ඒකට මේ යොමු කරලා බැලුවේ නැත්තම්. බැලුවට පස්සේ දැන් විද්‍යාවෙනුත් කියනවා ඒක ඔය හිතන තරම් විදිහේ නැස්චාර්ත්‍යක් නෙමෙයි තියෙන එකේ ඩාර්ක් මැටර් ඩාර්ක් එනර්ජි කියලා කොටස් තියෙනවා. ඒක මේ උපකරණ වලට අහුවෙන්නේ නැහැ. <clears throat> නමුත් භාවනා කරගෙන යනකොට ඒ ටිකට යන්නේ නැතුව කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාවට යන්න බෑ. ඒ නිසා මේක ඇතිතනින් පටන් අරගෙන නැති තැනට යන ගමනක් තමයි හතර මහ බෞද්ධයන් හරහා මේ අවකාශයට යන ගමන. ගරු ස්වාමීන් අවුරුදු 50ක් පමණ වෙනතෙක් අපි කලේ දරුවන් ගේදොර වතු පිටි මුදල් හම්බ කිරීමයි. දැන් දුක දැනී අපි යෝග ජීවිතයක් ගත කළත් අපි තවමත් විශාල ගම් වතුරකට හමු වී මේ රැස් කළ දේවල් බදාගෙන කකුල් දෙකෙන් පමණක් දඩි පිටි ගාමින් ඊතර වීමට බැලීමයි. ඒ සිදුවන්නේ බදාගත් දේවල් සමග ගිලියමයි. මේ ක්‍රමයෙන් භෝග දිවියකින් භෝග දිවියෙන් අපට විමුක්තියක් ලැබේදයි කරුණු දැනේදයි පහදා දෙනමින් කවුරුන් ඉලා සිටිමි මේක අර ඔය අපි හම්බ කරුවේ හතර මහා ධාතුන් පඨවි ආපෝ තේජෝ වායෝ ඕක හොඳට පොඩ්ඩක් නතරලා බැලුවොත් ඕක හරහා ගියාට පස්සේ peer තියෙන අවකාශය තමයි. අවකාශයේ හම්බ කරන්න දෙයක්වත් නැහැ. නඩත්තු කරන්න දෙයක්වත් නැහැ. මගේ කියා ගන්න දෙයක්වත් නැහැ. ඒ නිසා අපි කවදා හරි ගිහිල්ලා මේ අවකාශයේ තියෙන පෙරලෙන්නේ නැති ගතිය. අවකාශයේ තියෙන ද්‍රව්‍යත් එක්ක තියෙන වෙනස තමයි අවකාශයේ විපරිණාමයටපත් වෙන්නේ. විපරිණාමයටපත් වෙන නම් දෙයක් තියෙනවා. පඩවි වල නම් ඝන ගතියේ ඉඳලා සැහැල්ලු ගතියට වෙනස් වෙන්න පුළුවන්. වායෝ ධාතුවේ නම් තෙරපෙන ගතියේ ඉඳලා සැහැල්ලු ගතියට යන්න පුළුවන්. තේජෝ ධාතුවේ උණුසුමේ සිසිලට යන්න පුළුවන්. ආපෝ ධාතුවෙන් පිඩු කරන ගතියේ ඉඳලා ආබන්ධන ගතියේ ඉඳලා වැగిරෙන ගතියට යන්න පුළුවන්. මේව අයින් කරුවට පස්සේ ඉතිරෙන අවකාශයේ විශේෂ සුවිශේෂ ලක්ෂණය තමයි විපරිණාමයටපත් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා බුදුරජාණන්සේගේ ආර්ය විවහරේට යමක් පෙරලෙනවා නම් ඒකට තමයි දුකයි කියන්නේ. පෙරලෙන්නේ නැති විපරිණාමයටපත් වෙන්නේ නැති දෙයක් තියෙන එක සැපයි. ඒ නිසා ද්‍රව්‍ය හවල්නකොට පටවියාපෝ තේජත් එක බලනකොට අවකාශ ධාතුවේ විපරිණාම ගතියක් නැහැ. ඒ නිසා දුකක් නැහැ. ඒ වගේ එක මගේ කියා ගන්න දෙයක්වත් නැහැ. දැන් පටවියාපෝ තේජෝ නම් අපි දෙපා වේලි බැඳගෙන නඩු කියාගෙන වැට කඩලු තද කරගෙන වැඩ ගොඩක් කරනවානේ. අවකාශයට කවුරුත් ෆයිට් කරන්නේ නැහැ. ඒ නිසා මහා පොළව බඩ බදාගෙන අඬ හිනහ වෙනවලු මේ රට රටවල් මාරු කරගෙන ඇවිල්ලා මෙහෙත් හම්බ කරගෙන මැරෙනකොට අඩි 6ක කෑල්ලක් ගන්නේ එතකම් කරන මේ නාටකම දැක්කට පස්සේ වඩ බැදගෙන හිනානෝ හතර හිනාවෙන් එකක් තමයි ඉන්නකම් ඊර්ෂ්‍යා කර කර ඉන්නකම් ක්‍රෝධ කර කර මේක තොගේ මේක මගේ දෙපා වේලේ බැඳගෙන නඩු කියන රණ්ඩු කියලා හැම එකම අඩි 6ක කෑල්ලක් තමයි ගෙනිය අන්තිමට මිනිය දාන්න ගන්නේ එදාට මහ බොලෝ හිනානවලු බඩ බඳන නැටුව ඇද්ද කියලා. ඉතින් ওই ටික පණ තියෙනකොට දැනගත්තා නම් අපිට තේරෙන පටන් අර ගන්නවා මේවා තිබ්බට මහ පොළොවක් තිබ්බට එහෙම නැත්නම් මේ දේවල් තිබ්බට මේක මම කියා ගන්න යන්නේ නැත්නම් මගේ කියා ගන්න යන්නේ නැත්නම් මගේ ආත්මේ කියා ගන්න නැත්නම් ඕවගෙන් ලැබෙන සේවයේ අඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේ සේවය කරනක බදාගෙන කෙරුවොත් පශ්චාත්තාපය සහ මානසික ආධානයක් කරන නැතත් කරපු පිනක් තියෙනවා නම් හේතුඵල ධර්මයක් තියෙනවා ඒව ලැබෙනවා මන් දන්නේ මම පැවිදි වෙච්ච දවසේ ඉඳලා හම්බ වෙන සැපදිහා බලනකොට ඔයගොල්ලෝ දන්නවා පැවිදිනවා මට කලින් ඒ දවස්වල මම දවසකට පැය අඩු ගානේ 18ක් වැඩ කරනවා. උදේ පාන්දර මාස්ටර් එක ගත්ත තැන ඉඳලා ආය රෑ වෙනකන් වැඩ. නැගිටපු ගමන් යෝග ව්‍යායාම ටිකක් කරා වැඩ තමයි. ඉතින් ඒ දවස්වල සෑහෙන්න හම්බ කරා. අද වගේ කවුරක්වත් දීලා වඳිනවද? දැන් අනේ සංස මේකත් ගන්න අනේ සංස මේකත් ගන්න අයියෝ මේක දිහා බලනකොට පේනවා මේ අපි යම් හේතු ධර්මයක් සම්පාදනය කරලා තියෙනවා නම් ඵල ලැබෙන්න ආය වෙන අයිතිවාසිකම් දහටම් කරන්න ඕනේ නැහැ ඔය කොහොම කරුවත් දෙන දෙයියෝ ගෙට දාගෙන දෙනවා. එයාගේ කොච්චර හම්බ කරත් කරලා තියෙන අකුසල කර්මයක් නම් Taman හම්බ කරපු සෑම දෙයකින්ම වද වෙනවා. ඉතින් අපි හිතන්නේ එහෙම නෙවෙයි මේක මගේ බුද්ධියට සින්න වෙලා තියෙනවනේ මේක ඔප්පුවක ලියලා අස්සම් කරන්න ඕනේ. සංඝයාගේ අතර බඩු බෙදනකොට කට වචන විතරයි. සාංගික දානකදී පූජාවකදී කිසිම තැනක ලිඛිත සටහන් නැහැ. මොන කතා කරලා අහනවා. ඒක ඒක කාය සාක්ෂි වශයෙන් අහනවා. ඉස්සරහට ගෙන සංගයද කරන තමයි සීයෙන් බුද්ධිය දින්නේ. ඔව්. මේකට ඔව්ද නැද්ද? ඔව්. එච්චරයි. ආයේ නෑ. ඒක මේ සාක්ෂිය නිලක් නෑ. ඊට පස්සේ සාංගික දේවල් වලින් ඒ සංගය මැරුණයි කියලා හෝ අපවත් උනායි කියලා. ඊටු සංගයත් එක්ක යනවා. මේකේ වලිගයක් ආගෙන තමයි ඔය කාල් මාක්ස් තුමා ඔය සමාජවාදී අදහසක් ගෙනාවේ. සියල්ල ජනසතු කරලා හැම කෙනාටම පාවිච්චි කරන්න කියලා. ඔයලානෝ වැඩියෙන්ම ගාවේ සංඝයා. මොකද සංඝයා කියවලා තිබුණා සාංගික වස්තු පරිභෝගය කරන හැටි. කාල් මාක්ස් ඔය මොඩල් එක එහෙමම ගෙනාවා. ඊනාට පස්සේ 1938 ඉඳලා 48 වෙනකන් ඔය සම සමාජ කියන වචනේත් හැදුවේ සංඝයාවන්ත නම. ඔය හැම දේශපාලන වාමාතික හැම පක්ෂයකටම මුල් තැන දුන්නේ සංඝයා හිතුවා බුදුහාමුදුරු කීප එක තමයි මුන්දන්ත් කියන්නේ කියලා. බෑ ඒගොල්ලෝ කිව්වා මේක වෙනවා මුළු ලෝකෙම කොමියුනිස්ට් වුණාට පස්සේ. එතකන් හොඳින් හෝ නරකින් අපි කොමියුනිස්ට් කරන්න ඕනේ. ඒකට ප්‍රශ්නයක් නැහැ. නරකන් ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද සරුවඥාන්සේ ඔය සම සමාජ ක්‍රමේ නැත්තම් ඔය සංගීක ක්‍රමේ දුන්නේ ගිහිගේ අතහැරීම සුදුසුකමක් වුණාට පස්සේ. ඔන්න මෙන්න වස්තුවක් තියෙනවා. බෙදාගෙන කහපල්ලා. උඹලමලගේ තීන්දුව කියලා. ඉතින් ඒක නිසා මේක මේ මේ ආස්තිකත්වයේ තුල මම කියා ගන්න තේ තුල ඒකේ විපරිණාමය නොදක මේ කරන වෙහෙස දිහා බලනකොට අම්මපා ගිහි යන්න තෑගි දෙන්න වටිනවා. මේ වඳින විඳින විඳිල්ල හැටියට බලනකොට. මට ඒකමයි මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ බාගෙට hina වෙලා කට්ටිය දිහා බලන ඉන්නේ ඕකට කියලාමයි මට හිතෙන්නේ. මෙච්චර කියද්දිත් මෙච්චර පෙන්වලා දෙද්දිත් අහන්නේ කොහොමද ගිහි වෙ ඉඳගෙන ගෙදර ගිහිලා නිවන් දකින්න බැරිද? ඔන්න ප්‍රශ්නේ. ඒ ධර්මතම මේ නිවනටත් වැඩිය වැදගත්ම දේ තමයි ගිහිව ඉඳගෙන නිවන් දකින්න බැරිද? මේ මේ මේ gedara ඉඳගෙන බැරිද? නිවන සකන්. මූලිකයිචුවා තමයි ගිහිව ඉඳගෙන බැරිද කියලා. මේක හරියට මේ ගිහිකම කියන එක උප්පත්තියෙම මේ හම්බ වෙච්ච පැවිදිකම වගේ මොකද්ද එකක් වගේ. ගිහියා වුණා පැවිද්දා වුණා කොයි එකා වුණත් තට්ට ගෑවට දිවුරක් ඇඳට හිත පැවිදි වෙන්නේ නැහැ නේ. හිත තාම ගිහි වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ගිහිව හිටියත් තමයි මේවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කිව්වනම් පැහැදිලි සංඥා ගන්නට යනවා. ඉතින් මේ දේවල් කෙරෙහි තියෙන මේ ආකල්ප වෙනස් කරනවා කියන එක ලේසි නෑ මොකද ඒ මානව පරිණාමයේ පුරාවටම ඉස්ලාම් මානවයර තිබ්බේ ඔය සත්ත්ව සූරිය ගමන සූත්‍රයේදී නෑ මේ අග්ගඤ්ඤ සූත්‍රයේදී පෙන්වන්නේ ඉස්සලා තියෙන මුළු පොළොව තලයේම මිනිස්සයා මේ පදනමක් කරගත්ත මිසක් ඉස්ලාම ආපු සත්තු පීටි බක්කා ආන්තලික්ක ජරා සයම් පබා තමන්ගේ ශරීරයේ ස්වභාවයෙන්ම ප්‍රභාස්වරයි ප්‍රීති ආහාර කරගෙන ජීවත් වුණා අන්තලික්ක චරා ආහසේ හැසිරුනේ පොළොව ගත්තේ නැහැ පදනම් කරන්න. එදීම සෙල්ලම් කරගෙන ඉන්න ගමන් එක්කෙනෙක් පොළොවට ඇවිල්ලා අඩ තිබ්බලු. ඒක නිකන් අයිස්ක්‍රීම් එකක් තිබිලා තියෙන. සම්පූර්ණ නිකන් ඒක දිව කාල බැලුවා. හා රසයි. ඊට පස්සේ කන්න පටන් ගත්තලු. කණ්ඩ කණ්ඩ කණ්ඩ අර ශරීරේ බර වෙලා අන්තලික චර ගතිය නැති වුණාලු. තව කෙනෙක් කනකොට ඔතනින් කන්න බා. ඔක මගේ තන කියන්නේ ගියාට පස්සේ අර ප්‍රීති බක්කත් නැහැ දැන්. ප්‍රීතියක් නැති වුණා. අන්තිමට ගිහලා පොළවේ වැදගෙන වැටුණාලු. වැටුණාට මොකද කට්ටියට කන්න ඇති වෙන්න අයිස්ක්‍රීම් එක තිබිලා තියෙනවා ඒ කාලේ. කක කක ඉනකොට ඒකේ උනාට පස්සේ බදාලතා ඇවිල්ලා තියෙනවා. බදාලතා කියලා කියන්නේ ওই දඹල වගේ જાතියක්. කොලෙත් කන්න පුළුවන්, නැට්ටත් කන්න පුළුවන්, අලත් කන්න පුළුවන්, ගෙඩියත් කන්න පුළුවන් ඔක්කොම. ඊට පස්සේ ඒක කන්න පටන් අරගත්තට පස්සේ ඔය මගේ කොටහ උඹේ කොටහ පොළොට ආවට පස්සේ ඊට පස්සේ ඒ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන නිසා සාංජාත හාල් පහළ වෙලා තිනවා පොත්ත නැති කිලිම හාල් විසරම් මේව ගබඩා කරන්න පටන් ගත්තලු ගබඩා කරන්න පටන් ගත්ත දවසේ හාල් ලැටේට පොත්තක් ඇවිල්ලා තිනවා පොත්තක් ආවට පස්සේ ඉඩ කඩම් බෙදාගෙන රණ්ඩු කරන්න පටන් ගත්තට පස්සේ දැන් ওই තියෙන තාක්ෂණයෙන් කොහෙද නැත්තම් ওই දේෙන් යන්න හදන්නේ හැමදේම මොනවාද මේ රෙජිස්ටර් කරලා ඉන්ෂුරන්ස් කරලා බෙදාගෙන මේ මේ අපිට ආදරයට කියලා හිතනද ඔය සෙල්ලම් ඔක්කොම කරන්නේ මුද්දර ගාස්තු වශයෙන් උණ්ඩ පහින්දින්නයි ඔය හැම එකකම නිකන් යනවාද කියලා බලන්න ඒ හැම මගුලකදීම හැම තැනකදීම රෙජිස්ටර් කරනකොට මුද්දර ගාස්තු අරකයි මේකයි කියලා කරගෙන යනකොට මේ හිතනද මේ හුදී ජනතාවගේ සුබ පිණිස කෙරුවයි කියලා. මේක බුදුරජාණන්සේ කිව්වා කවුරු නොකෙරුවත් ක්‍රමයෙන් ක්‍රමයෙන් පිරිනකොට විනදී. ඒක නිසා අපි මුත්ට්ටු පොලක් ගන්නද එහෙම නැත්නම් මරණ පොලක් ගන්නද එතන මේ වගේ දාන පොලක් ගන්න. කවුරු හරි බට්ටියක් ගෙනත් තියෙනවා. උඹත් කාවන් මාත් කාවන් ඔක්කොම කාලා ගියාට පස්සේ ඒකේ නෑනේ අර බිල්ලි විල්ලක් වැට් එක තියලා පස්සේ ගෙවන කතා මොකුත් නෑ. මුත්තට පොලේ නෑ. අපිට තියෙන ආයෙ සැරයක් ඔතෙන් ඇවිල්ලා අඩු ගන්න දවසකට සැරයක් මාසයකට සැරයක් කට්ටි එකතු වෙලා පුළු පුළුවන් ඉතින් දාලා කාගෙන වැඩ කරගෙන ඉන්නවා නම් පේන්න පටන් අර ගන්නවා. ඒකට හැබැයි ඔය මේ මධ්‍යම රජය කැමති නැහැ. මොකද ඒගොල්ලන්ගේ ටැක්ස් එක හම්බ වෙන්නේ නැහැ. හැම නීතියක්ම දාලා තියෙන්නේ මේ කට්ටිය කාන කඩා ගන්න. ඒ මොකද මේ මිනිස්යාගේ තියෙන උඹට එපා මට වෙන්න ඕන කියන අර ඊර්ෂ්‍යා කෙලෙසෙන් තමයි මේ සේරම මතුවෙන්නේ. සාංගික වෙනකොට මම ඇවිදින මිනිස්සෙක් නිසා මම දන්නවා කොයි පන්සලකට හරි මම ගිය ගමන් ඒ ඉන්න ආගන්තුක ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා ආගන්තුක සංඝයා වහන්සේ වතුටි අබිව්වද වැසිකිලි කෙරුවද මොනවද කන්න ඕනේ මොනවද බොන්න ඕනේ කියලා උපස්ථාන කරනවා. ඒකට මම Nissan වන කවුරු හරි ආවනම් හැබැයි මගේ අතින් නම් වෙන්නේ නැහැ. මම නම් හරිම යතින් කම්මැලි. කොහොමවත් මගේ යුතුයකමක් තමයි ගිහිල්ලා අදින එක. බුදුරජාණන්සේ නීතියක් දාලා තිනවා. ආගන්තුක සංඝයා වහන්සේ නමක් ආවොත් කිසිම විදිහකට ප්‍රතික්ෂේප කරන්න බෑ. දවස් 3ක් නේවාසික පහසුකම් දෙන්න ඕන. අය මොනනි කායද ඒ මොකක්ද බෑ. මොකද මේ මේ තියෙන්නේ ස්ථාරේ තියෙන්නේ සංඝයාට පූජා කරපු දෙය. ආන් ඒ වගේ තැනක ඉඳලා තමයි අපි මේ පිරීලා තියෙන්නේ. ඒ නිසා මේ ආස්තිකත්වයේ එක යන ගමනේදී ඒ ආස්තිකත්වයේ පෙරලිය නාස්තිකත්වේ නෑ. නමුත් අපිට පෙන්වලා දෙලා තියෙන මේ පෙරලෙන දේ ආස්තිකත්වයට දාලා ඒක හොඳ දෙයක් වශයෙන්, නිට්ටිය වශයෙන්, සුඛ වශයෙන්, සුභ වශයෙන්, මංගල වශයෙන් පෙන්වනවා. නාස්තික දේ කිසිම පෙරලියක් නෑ. ඒක කියනවා නාස්තිකයි. ඒක මේ අවමංගල්‍යයි බලන්නත් බෑ. ඉතින් එහෙ තත්ත්වගත වෙච්ච අපේ හිතට හරි අමාරුයි පටවිදා පටවියාපෝ තේජෝ ගෙවම් කරගෙන ඒ රූප ධර්ම බලන මේ අවකාශයේ බලනොයි කියන එක ඒක අපි ඒ තරම தত্ত্বගත වෙලා තියෙන්නේ ඒ නිසා අපි ඒක දැනගෙන යනවනම් අපේ ඉඳුරන් පරිණාමයේදී හම්බ වෙලා තියෙන්නේ ඝර්ෂණයත් එක්ක වැඩ කරලා ඝර්ෂණේ නැති තැන් දේවල් අපිට මතකෙට යන්නේත් නෑ දැක්කයි කියලා ගානකුත් නෑ නමුත් නිවන කියන්නේ ඝර්ෂණේ නැති තැනක තියෙන එකක් ගැටුම නැති තැනක තියෙන එකක් ඒ නිසා අපිට මේ රූප ද්‍රව්‍ය අවබෝධ කරන්න වෙනවා ඒක හරහා දැකීමෙන් දකින්නයි කියලා කියන්නේ රූප හරහා පටවි ආපෝතේජෝ හරහා වකාශය දැකීම තමයි ඒක නිකන් හරියට චිත්‍රය හරහා චිත්‍රය ඇඳලා තියෙන canvas එක දකින්නවා වගේ ඒ canvas එක දැක් ගන්න බැරි නම් නැත්නම් මේ වලාකුළු කොච්චර ගියත් වලාකුළු හරහා අපිට තියෙන අහස දකින්න පුළුවන් නම් අපි දන්නවා වලාකුළු කොච්චර දඟලුවත් අහස කෙලෙසෙන්නේ නැහැ ඒ වගේ පටවියාපෝ තේජෝ කොච්චර නැටුවත් අවකාශය කද්දාකක් කෙලෙසෙන්නේ අවකාශයේ තියෙන ස්වරූපය තමයි අජට. කිසිම දෙයක ගැට වැටෙන්නේ නැහැ. ඉතින් ඒකදී ඒක දැක ගන්න පේන, දකින, ගොරෝසු දේ හරහා හොඳට ඒක නිකන් හරියට ඒක නිවන වගේ සලකලා 11 ආකාර දිහා බලනකොට ඒ පට ව්‍යාපු තේජෝ හරහා යනවා. ඒක නිසා මේ මේකෙදි මේ දරුවන් ගේදොට වතු පිටි මුදල් මේව ගැන කතා කරනකොට තියෙන්නේ පෙමතෝ ජායති සෝකෝ තණ්හා ජායති සෝ. සෝකයක් ආවනම් ප්‍රේමයේ හරහා තමයි. සෝකයක් ආවනම් තණ්හාව හරහා තමයි. ඉතින් ඒක නිසා ප්‍රේමතෝ ජායසෝක කියලා නාඩගමකුත් තියෙනවා. ඉතින් ඒක කිසිම කෙනෙක් මේ තාක්කල් නැහැ කියලා නෑ. අපිට දුකක් එනවා නම් එන්නේ කිට්ටුවන්තෙක් කරා. අපි ප්‍රේම කරපු කෙනෙක් කරා. පියක් බස්සවුවා නම් පිටිපස්සේ ළඟම හිටපු එකනේ තමයි. ඉතින් ඒක ඒක තියෙද්දිත් අපි මේ කටයුතු කරන ගමන් පුදුම හිතෙනවා මට මේ අවුරුදු 2600 බුද්ධ ආගම පැවතිච්ච එක. බුදුරජාණන්සේ මෙච්චරම කියලා තියෙද්දි මේ පෙමතෝ ජාතිසෝකෝ කියලා තියෙද්දිත් මෙච්චරම මේ ප්‍රේමයේම වඩන හදන ලෝකෙක කොහොමනම් මේ නෛර්යානික සද්ධර්මයක් ඉතුරුනාද කියලා. පරම රමණී අපේ ආලේ සදාකල් වේය ප්‍රේමී සමාජයේ මොකද හොඳ ලස්සන පද හතරක් තියෙනවා. කෘදුරු කාන්තාරේ කොහේ අපි යනුද නොමතේරේ. ඒ උන්ට හැමදාම පරම රමණී අපේ යාලේ. අපිට පරණ රමණී අපි ඉන්නේ. මේක පරම රමණී. මේ මේ දෙකම දකින්න එකේදී මේ මේ තියෙන ප්‍රේමයට හෝ රමණියට හෝ ද්වේෂ කරන්න යන්න ඕනේ නැහැ. මේකේ තියෙන හාස්‍ය දකිනවා නම් මුළු ඉතිහාසයම මුළු විශේෂම මුළු ලෞකික ඥානෙම සියල්ලම මේ රමණියේ තමයි ඉදිරිය තියෙන්නේ. මොකද ඒක දන්නවා අනිවාර්යයෙන්ම විඳ ගන්න බැරි දුකක් එන්නේ ওই ප්‍රේමේ හරහමයි කියලා. ඒකෙදිත් අපි අල්ල බදාගෙන ඉන්නකොට හිතන පුදුම හිතන මේ වෙන දේ මෙවැනි පරිසරයක මේ සද්ධර්මය පැවතුනේ කොහොමද කියලා. නෛර්යානිකත්වය පැවතුනේ කොහොමද කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ පැත්තට හිත යොදනවා නම් මේ දෙක දැක ගන්න මේ නිවන් දකින්න නැති උනත් අඩු ගන්න මේ බුදුහාමුදුරුවෝ පෙන දේ මේ විචිත්‍ර දර්ශනය දැක ගන්න මම හිතනවා බුදුමාකාර මේ අලුත් විලක් වෙනවා හිතට තිරියන් විලක් වෙනවා හිතට ඒක මේ సౌందර්යයට විරුද්ධ යමක් නෙමෙයි ආස්තිකත්වයට විරුද්ධ යෑමකුත් නෙවෙයි. අපි දකින මේ දිලිසෙන්ට පෙන්වන පැත්තට සාපේක්ෂ අනිත් පැත්ත පෙන්වන්න ඕන. පින්නුවට පස්සේ පේනවා අපේ මනස මේවා අවබෝධ කරගන්න නැතුව හිටියොත් වෙන්නේ අර දිලිසෙන සියල්ල රත්තරන් වෙයි කියන පැත්තෙම තමයි ජීවිතය ගත කරන්නේ. මම දන්නවා මේක මේ මේ මේ තීරුම් කරලා දෙන්න අමාරුයි විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව ආවට පස්සේ තවත් අමාරුයි. ලංකාව වගේ රටක ගියාම ටිකක් ලේසි වෙයි. Eh, නමුත් මේ මේ අනිතක වැඩි හරියක් ඉන්නේ වයිට් එකක් ගියත් මේ සංඝයා කීපනමයි. ගිය වැඩි වෙලාවක මේවා කියන්න කියලා ගහගන්න ගියොත් එම් පරදිනවා අනිවාර්යෙන්. ඒ නිසා ලාවට කියලා දෙන්න ඕන ටික ටික. Eh, නමුත් ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේ හැප්පිලා ගලේ හැප්පිලා තමයි ගිහිලා තියෙන්නේ. ඒක නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරමු. යුනිවර්සිටි eh, එකට අපි කියන්නේ මේ මඩ ගෑවට කමන්නේ රාත්තල් ගාන දැනගන්නයි කියලා. කන්න නැතුව කරන්න දෙයක් නැහැ. හැබැයි අඩු ගන්න මෙච්චර බඩ බඩේ කියලා අඩු ගන්න රාත්තල් ගන්න දන්නවනම් ඒක ලොකුම ලොකු දෙයක්. මොකද මේ කෑම නැතර කරන්න බෑ. මඩ කනවමයි. අනේ මෙච්චර බඩේ මෙච්චර මඩ ගන්න බඩේ කියලා රාත්තල් ගන්න දන්න එක විතරයි ඔය විද්‍යාව කියලා බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙන්නේ. මේ ක්‍රිස්ටලයිස් කරන්න පුළුවන් මොනවා හරි ද්‍රව්‍යයක් නෙවෙයි. අවිද්‍යාව ප්‍රමාණ කිරීමයි විද්‍යාව කියන්නේ. තමන් ළඟ තියෙන මෝඩකම මෙච්චරයි කියලා දන්නවනම් ඒකට තමයි ඥානය කියලා කියන්නේ. ඒ අවිද්‍යාවෙන් පරිබාහිර වූ වෙනම ඥානයක් නැහැ. ඒ නිසා සලායතන විභංග සූත්‍රයේදී කියනවා අවිද්‍යාවට ප්‍රතිභාග වෙලා තියෙන විද්‍යාව කියලා. අපිට වෙන අනිම් කෙනෙක්ගේ අවිද්‍යාව දැනගෙන ඉන්න බුදුහාමුදුරු කිසිසේත්ම අපේ වගකීමට දාලා නැහැ. ලෝකීය අවිද්‍යාව හෝ මිත්‍යා දෘෂ්ටිකන්ගේ අවිද්‍යාව හෝ කතෝලික මනසක අවිද්‍යාව නෙමෙයි. Tamange අවිද්‍යාව ප්‍රමාණ කරන්න පුළුවන් නම් මොකද ළඟ මෙච්චර මොඩකම තියෙනවා කියලා. ඒකට තමයි විද්‍යාව කියන්නේ. ඉතින් අපි බලන්න හදන්නේ ඇතුලේ තියෙන අවිද්‍යාව බලන්න නෙවෙයි අනුන්ගේ අදකුද බලනවා. නැත්නම් බාහිරේ තියෙන දේවල් වල දිග පළල බලනවා. වෙන්නේ මොකද්ද? ඒකෙන් සම්පූර්ණ මේ Tamange තියෙන කෙලස් ටික දැක්කන්න තියෙන ක්ෂණය පන්න ගන්නවා. මේක දිහා බලන්න යනකොටත් පේන්නේ කෙලස් නම් ඉතින් ඊට පස්සේ කියනවා භාවනාව හරි මිහිරියාවක් නැහැ. කරදරකාරී එපා කරන සුළුයි කියලා ලස්සන දේවල් වලට හිත යොදවලා ඉන්නවා. නමුත් කොච්චර අපුල වුණත් කොච්චර දුගදහමන දේ වුණත් විද්‍යාව වෙන තමන්ගේ කෙලස් ටික තමන්ගේ තියෙන මෝඩකම තමන්ගේ තියෙන අවිද්‍යා ප්‍රමාණය ප්‍රමාණ කරන එක විතරයි. හැබැයි ඒකට හැම කෙනාටම තියෙන එකම පෙත. හැම කෙනාටම වෙන එකම මධ්‍යම ප්‍රතිපදාව තමයි. ඒක නිසා මෙතෙක් අපි උත්සාහ කරේ අපේ මෝඩකම වසන් ගණ්ඩායි. අනුන්ගේ මොඩකම මතු කරන්නයි. මම මෙච්චර දන්නවයි කියන්නේ. ඉතින් ඒ තාක්කල් වෙන්නේ මොකද අපි සත්‍යෙන් බැහැර වෙනවා. අපි ඒක ගිවිස ගන්න ඕනේ. අපි එකිනෙක හම් වෙන්නේ මොකටද? මගේ මොඩකම මෙයාගේ මේ දර්පණතලය හරහා ආදාසය හරහා කණ්ණාඩි හරහා මට දැනගන්න ඕනේ. තමන් තමන්ගේ තියෙන අඩුපාඩු ගන්න එක දැක්කන පෙන්නන ආදාසයක් තමයි අපි කල්යාණ මිත්‍යා කියන්නේ. එහෙම නැතුව මේ එක එකනා මවා බාන ජීවිතයක් නෙවෙයි. ඉතින් මේකට ආපුවාම එතකොට ඉබේම අර මානසික ආසාන මවාපෑම් රංගපෑම් එහෙම නැත්නම් මේ වේශ නිරූපණ ඒව නිකන් පුස් අපිට වෙන්නේ ටිකෙන් ටිකෙන් එකිනෙකා විශ්වාස කරගෙන එකිනෙකාට දර්පණ තලයක් වෙන එක තමයි තියෙන්නේ. ඊගා ප්‍රශ්නයක් තියෙනවා මම හිතේ ප්‍රශ්නේ අනිත් පැත්තේ තියෙන කියලා මේ පැත්තේ තියෙන්නේ why meditate? ඒකයි කියන්නේ මේ භාවනා කරන පිස්සෝ. ඔළුව නරක් වෙලා. වයර් මාරු වෙලා ඒකයි භාවනා කරන්නේ නැතුව මේ ඒක නිසා හරි අමාරු ප්‍රශ්නට උත්තර දෙන්න. ඉතින් හොඳක් වෙලා තියෙන මේ අහන එකනත් අපේ රිට්‍රීට් එකේ ඉන්න කෙනෙක් ඉන්න ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා හැම කෙනෙක්ම මේ වයි මෙඩිටේට් කියලා මගෙන් අහනවා. ඒ කන්නේ අඩියක් ඉස්සරහට කියලා තමන් අහගන්න eBay. දැන් මෙතෙන් එන්න කියලා කොච්චර අමාරුද රෙජිස්ටර් වුණේ කොච්චර දුර ආවද කොච්චර ගෙව්වද අනම්මනම් තියේදී ඇයි භාවනා කරන්න කියලා Taman දැනගන්න එක ඒකයි කරන්න තියෙන්නේ ඒක හිතනවා ඒකටත් කම්පැනියක් දාලා ඒජන්සි එකක් හරහා කරගන්න පුළුවන් කියලා කරන්න බෑ ආ ඒකත් ඇත්ත තමයි The, why meditate is the question. This is the only question raised in English. And it is, uh, I was just analyzing, why the person is asking from me, he himself has to ask, because he, he or she is already in the retreat. As the question, he himself has committed to meditate, so one has to ask oneself, why this is? And even if I am going to give a brilliant answer, what use? Because it is something foreign. One has to ask oneself. So therefore, uh, more spiritual question is, more than why meditate, who am I? Or oh, what am I? Not only the meditation, we do have some worldly objectives and worldly endeavors, and we are fighting and trying all the kind of thing, and that also have the same question. And uh, more than that, it says, therefore, oh, each and every action, each and every will, each and every intention indicate the particular person. So therefore, oh, if someone is going to ask the question, who am I? That is the most spiritual question in the world. But no standard answer. It's a lifelong experimenting, lifelong uh, consideration. So therefore, uh, the day you understand who am I, your ego will be gone off. Till you fight, your ego is there and the question and answer is there. When and where you understand, there is no such a thing as I, that is the ultimate answer. So therefore, uh, uh, I remember the same question uh, raised and Mahasi Saidu has given a, uh, I think more than one hour a long discourse why one one must meditate. So that is the one partly I uh, raised yesterday evening when we are introducing the mindfulness, when we are introducing the diligence, why should we have to have a meditation center? Why should we have a separate, uh, going out from the day-to-day -day uh, routine work? Why should we have to observe precepts? Why should we have to uh, have this special atmosphere? Because we are so unmindful, we are so negligent. In order to introduce the counter-argument or the concept, it must happen under a complete uh, disinfected atmosphere, just like a operation doing in operation theatre. So much we have uh, conditioned ourselves to unmindful and to uh, negligence. So therefore, whenever introducing that, you have to have the, the conducive conditions, otherwise very difficult. So therefore, whenever it is happening, we have meditation centers, meditation masters, and all the kind of thing. But never expect that to be more popular, that to be majority of the idea. Very little fraction of people only at least take this up and discuss this way, question this way. They have kind of a, uh, uncertainty, kind of uh, unsatisfactoriness in the present way that is why going for. And there are a lot of ways. One method is meditation. And meditation also, it's a vast, uh, the, the shades of meanings are different for the term meditation. So, usually I keep the equation. Buddhism means meditation, meditation means um, the inside meditation, see things as they are. Inside meditation means mindfulness. So why one must be mindfulness? I mean easily one can reach an answer because we are so unmindful, therefore it's an alternative window. But why meditate, it's uh, very difficult to comprehend the question. So if someone wish to uh, define the term meditation, then I think we, we can arrive partly at least on the theoretical basis or in the deductive way uh, answer. But uh, meditation itself is a vast subject, very difficult. Uh, even if you reduce uh, for example, the mindfulness asko there, uh, giving a theoretical answer won't solve the problem. It is just uh, approaching, embarking into the question only. So I don't think I have given a, a substantial answer for this one. Uh, but anyway, that is the last question for the day so far. We have about uh, 45 to 50 minutes more if uh, someone is interested in going further into the question and answer. Yeah, so the, for the recording. Eh, so ප්‍රශ්නේ තියෙන්නේ මේ සිංහල ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකේ ප්‍රශ්නයක් කන්ටෙම්ප්ලේෂන් කියන එක තමයි වචන වශයෙන් දාන්නේ මේක සමහර වෙලාවට භාවනා කරනවා එහෙම නැත්නම් අනුස්සති භාවනා වලට කන්ටෙම්ප්ලේෂන් කියන නම දාන බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති වගේ වෙනකොට contemplation on the buddha's virtues of the buddha ඒ වගේ තැන්වලදී කන්ටෙම්ප්ලේෂන් කියන වචනේ දානවා එතකොට contemplation කියන වචනේ සම්පූර්ණ භාවනාව කියන එකකින් ඇඟ වෙන්නේ භාවනාව කියන එකේ පොඩි අන්තයක් විතරයි යෙදෙන්නේ. එතකොට contemplation අනුස්සති අනුස්සති කියන වචනය සතියත් එක්ක තමයි යන්නේ. සතිය කියලා කියන්නේ එළඹ සිටීම යම් කිසි දෙයකට එළඹ සිටිනවයි කියලා මේ සතිය කියන වචනේ අයියෝ කන්ටම්ප්ලේෂන් විස්තර කරනකොට කිට්ටු ගත කරගන්න නැතුව බැරි යන වචනය තමයි මේ මානසිකාරය කියන එක. මානසිකාරය කියලා කියන්නේ චෛතසිකයක්. සතිය කියන්නේ චෛතසිකයක්. ඉතින් මේ දෙක භවනා කරන අයගේ භෞසුත භාවය සඳහා වෙන්කොල්ල හඳුනා ගැනීම හරි වැදගත් වෙනවා. සතිය කියලා කියන්නේ එළඹි දෙයට ඒ වෙලාවේ එළඹිච්ච දෙයට අවදි වීමක්. මානසිකාරය කියලා කියන්නේ දී ඇති පරාශය තුල කොටසකට වැඩි අවධානයක් යොමු කිරීම. හයිලයිට් කරනවා වගේ දෙයක්. මේ <clears throat> හරියට ටෝච් එකක් ගහලා බලනවා වගේ. ඉතින් මේ මේ ලක්ෂණ දෙකම මිනිස්සෙකුට උප්පත්තියම හම්බ වෙනවා. නමුත් දී ඇති පද්ධතියක මානසිකාර්යයේ මෙහෙවන එක මානසිකාර්යයේ වැඩ කරන්නේ මගේ මන අපිටද නැද්ද කියන ප්‍රශ්නේ බරපතල ප්‍රශ්නයක් මනුස්සයර තියෙනවා අපිට විශාල අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් බුෆේ ඩයට් එකක් තියෙනවා ඒ බුෆේ ඩයට් එකේ කොයි දේ මෙයා තෝරගනීද කියන එක ඕන තරම් කැම જાත් තියෙනවා කොයි දේ තෝරගනීද කියන එක කැම මේසේ අරව මනුස්සයර කියන්න බෑ බලන්න කෙනාට ගෙස් කරන්නත් බෑ ඒ තෝරන එක නදන්නෙත් නෑ එතකොට ප්‍රශ්නයක් එනවා මේ කාගේ න්‍යාය පත්‍රයටද අපි වැඩ කරන්නේ කියලා. ඒක වෙන්නේ මේ අපිට බොහෝ දේවල් ඉදිරිපත් වෙලා එකයි නම් හම්බෙලා තියෙන කරන්න දෙයක් නැහැ. එතකොට එකක් නම් හම්බෙලා තියෙන්නේ හිත කරන් හිත එකක් හම්බවීම දුප්පත්කමක් විදිහට එහෙම නැත්නම් පටු තත්වයක් විදිහට ඒක එපා කරනවා. ගොඩාක් දුන්නාට පස්සේ අනිවාර්යයෙන්ම වන්මත් වෙනවා. එතනදී මේ මානසිකාරය කියන කහරහ තමයි අපිට මේකට උත්තරයක් දී ගන්න පුළුවන්. සතිය පෙන්ලා දෙනවා අපේ දිනදා වැඩවල අපි කොච්චරක් න්‍යායපත්‍යක් නැතුවද වැඩ කරන්නේ කියන එක. විවිධ විකල්ප සංකල්ප දුන්නට පස්සේ අපේ හිත හැඟුම් උදාහරණ හැටි, දුවන හැටි, එහෙම නැත්නම් වනචර වෙන හැටි කිසිම මේ ආචාර ධර්මයකට අහු වෙන තු වැඩ කරන හැටි පිළිබඳව ඉස්සල්ලාම අපි අවදි වෙන්නේ සතිය හරහා ඊට පස්සේ සතියෙන් තේරුම් ගත්තොත් මෙහෙම ගියොත් මේකේ හරි වැරද්දක් සදාචාරයක් ප්‍රගමනයක් මොකක්වත් ගන්න හැම නිසා අපි මේක මෙහෙවීමක් කරලා ආලෝකයෙන් ආලෝකයට යන ගමනක් යන්න නම් ඒ සඳහා යදවිතු චෛසික තමයි මානසිකාරය. ඔන්න ඔය වැඩේදි තමයි ඔය කන්ටෙම්ප්ලේෂන් කියන එක එහෙම නැත්නම් අනුස්සතිය කියන එක අවශ්‍ය වෙන්නේ. ඒක නිසා සතිය පිහිටවන්න පිහිටවන්න තමන්ට විශ්වාසයක් එහෙම නැත්නම් ආත්ම ශක්තියක් නෙවෙයි එන්නේ තේරෙන්න පටන් අර ගන්නවා අපි මෙතෙක්කල් ගිය ගමනේ මොකද්ද න්‍යාය පත්‍රය උනේ කියලා. කිසියම් න්‍යාය පත්‍රයේ මේ දිග පැවැත්මක් නැහැ. බොහෝම ඉක්මනට චපලකම එහාට මෙහාට මාරු වෙන ගතිය තියෙනවා. ඒක නිසා අපි වැඩක් කරලා ඉවර වුණාට පස්සේ බලනකොට කොහොමද ඒකට පෙළඹුණේ මොකද්ද ගත්ත උපාය මාර්ගයේ ලැබෙන ප්‍රතිඵල මොකද්ද කියලා බලනකොට සම්පූර්ණ ඒක නිකන් සිදු වෙච්ච දෙයක්ද සිදු කළ දෙයක්ද කියලා කියාගන්න බෑ. ඒක නිකන් අනිශ්චිතතාවයකට දාලා පෙන්නනවා මේවා බොහොම වාෂ්පශීලී දේවල්. අපි කොච්චර සැලසුම් හැදුවත් කවදාකවත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙන්න මෙවැනි වාතාවරණයක් තියේදී දී ඇති සාධක වලින් උපරිම ප්‍රයෝජන අරගෙන ප්‍රතිඵල ඵලයේ සඳහා ළඟා වෙන්න තියෙන චෛසිකයට කියනවා මානසිකාරය කියලා. ඒ මානසිකාරයට මේ ජීවිතය සකස් කරලා තියාගට යොමු කරන වැඩේට තමයි ඔය කන්ටෙම්ප්ලේෂන් එකක් ඕන කරන්නේ. ඒක මේ අනුස්සතියක්. හැබැයි අනුස්සතියෙන් කන්ටෙම්ප්ලේෂන් එක අපේ දිශාව හරවන්න අපේ යන්ත්‍රයේ ස්ටියරින් වීල් එක අල්ල ගන්න පුළුවන් වුණාට ඒක නිවනට යොමු කරයි කියලා සාතිකයක් නැහැ. කන්ටෙම්ප්ලේෂන් වලින් නිවනට යන්න බෑ. කන්ටෙම්ප්ලේෂන් එකෙන් පාලනයක් කරගන්න පුළුවන් සීමිත තත්වයක් කරති කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ මානසිකාරය යෝනිසෝ මානසිකාරය දායනිසෝ මානසිකාරය කියන එකෙන් තමයි මේක પરමාර්ථයක් වශයෙන් යන තැනකට යනවද නැත්නම් සාමාන්‍යයෙන් ලෞකික විශයක් යනවද කියලා කියන්නේ. ඒ නිසා කන්ටෙම්ප්ලේෂන් කියලා කියන්නේ නරක පැත්තෙන් කියනවා conditioning of the mind. Contemplate කරපු මිනිස්සයාට ඕන විදිහකට බ්‍රේන් වොෂ් කරන්න පුළුවන්. බ්‍රේන් වොෂ් කරලා ඕන විදිහකට හරවන්න පුළුවන්. ඒ බ්‍රේන් වොෂ් එක බුද්ධ ධම්ම සංඝ කියන දිහාට සද්ධාවට කුසල ඡන්දයට අදිමොක්කයට යනවනම් සුගතියකට යනවා. හැබැයි හැම ආගමකම කරන්නේ බ්‍රේන් වොෂ් තමයි. ඒගොල්ල සත්‍යය කියන දිහාට හරවනවා. හැරුවට පස්සේ මොනවද මේ ආශ්චර්යවත් දේවල් සිද්ධ වෙනවා. බෑ අනිවාර්ය මේක නිවනට කියලා කියන එක සාතික කරන්න බෑ. ඒ නිසා කන්ටෙම්ප්ලේෂන් අවුනේ සමතේට විතර. කන්ටෙම්ප්ලේෂන් වැඩ කරන්නේ සමතේ පැත්තේ. Uh, see things as they are දේ ඇතියට ඇති හැටියට දකින්නවා කියන කීටදී හාත්පසම වෙනස් uh, පටලවිලි අඩු වරදින්න ඉඩක් නැති බොහෝම සරල ඍජු ක්‍රමයක් තියෙන්නේ දේවල් ඇති හැටියට දකින්න. එතකොට සතිය ලොකු uh, කෘත්‍යයක් කර දෙනවා. සතිය පෙන්ලා දෙන්නේ අපේ හිත හැඟුම් උදාහරණයට පස්සේ අපේ හිත නටන නැටිල්ලට. අපිට තියෙනවා පෙරපින් නිසා හෝ මොකකින් හරි විවිධ දේවල් කිරීමට විකල්ප තියෙනවා. ඒ විකල්ප ඉදිරියේ අපි කොච්චර නිර්වද්ද කියන එක. අපි කොච්චර කිසිම හැඟීමක් නැද්ද කියන අපිට කිසිම චාරයක් නැද්ද කියන එක සතිය පෙන්ලා දෙනවා. ඒකෝට බලනකොට ඒක දෝෂයක් නේ ඒක හැටි. අපේ තියෙන මේ වග නොවන ගතිය, වග වෙන්නේ නැති ගතිය. නමුත් ඊට වැඩිය හොඳ ගල්කක් වගේ පේන්න තියෙනවා නිකම් මේ ඔය contemplation එක. හැබැයි contemplation එක තියෙන වැරද්ද තමයි මේක බ්‍රේන් වොෂ් කරනවා. කන්ඩිෂන් කරනවා. ඊට පස්සේ මේ මනුස්සයා ඒ තමන් කොන්ටෙම්ප්ලේට් කරපේක සත්‍යයක් වශයෙන් පිළිඅරගෙන යනවා. ඒකේ කොන්ටෙම්ප්ලේෂන් හරහා තමයි ආගම පතුරවන්නේ. අපි මොනවා හරි ෆේත් එකට අල්ලලා බැඳගෙන අරගෙන යන්නේ. නමුත් මේ ඒක ස්ථිරවම නෑ සුගතියකට යොමු කරයි සුගතියට කියලා කියන්නේ නිවනකට ඇත් පැත්තට යොමු කරයි කියලා මේ සහතිකයක් කරන්න අමාරුයි. ඒ නිසා කන්ටම්ප්ලේෂන් එකේ තියෙන ආස්වාද ආදීනව දෙක හොඳට තේරුම් ගන්න ඕනේ. ඔය භෞතික විද්‍යාව ඉගෙන ගන්න, රසායන විද්‍යාව ඉගෙන ගන්න ආදි වශයෙන් ඒ කන්ටම්ප්ලේෂන් තමයි මෙතන කරන්නේ. ඒකෙදී අර ක්වොන්ටම් ෆිසික්ස් වල එක තැනකදී කියනවා ඊටාම කුඩා ද්‍රව්‍යයක් පාටපත් වෙන්නේ නැති ශක්ති පුංජයක් ගත්තොත් ඒ ශක්ති පුංජයට ඕනනම් ද්‍රව්‍යයක් පාටපත් වෙන්න නැත්නම් ආයේ ශක්තිය වශයෙන් විසිරියන්න පුළුවන් නිකන් හරියට මීමැසියෝ ටික මීමැසියෝ ටිකක් එක තැනට පොදි වුණා වගේ ශක්ති පොදියක් ගත්තොත් ඒක නියෝජනය වෙලා ඒක ද්‍රව්‍යයක් බවට පත් වුණොත් ද්‍රව්‍යයක් බවට පත් වෙච්චාම ඒකට බරක් සහ වේගයක් තියෙනවා. එච්චරමයි ලකුණු දෙකයි තියෙන එකට. ඒ වෙච්ච දේ නිකන් ඉන්න බෑ. ඒක තද වේගයක ඉඳලා තමයි ද්‍රව්‍යයක් බාටපත් වෙන නිසා තාම වේගෙන් චලනය වෙනවා. ඒ නිසා ඒකට ඒකාකාර වේගය අනුව ඒක යකඩද, තඹද, පිත්තලද කියලා වෙන් වෙනවා. අනිත් එක ඒකේ ඒ ශක්ති පුංජයට බරක් තියෙනවා. ඉතින් ඒක කියනවා විද්‍යාඥයෙකුට අවශ්‍ය වුණොත් මේ වස්තුව හදාරීම සඳහා තමන්ගේ අන්වීක්ෂය මේකේ බර බලන්න යොමු කළොත් කවදාකවත් ඒ බර බලන්න යොමු කරපු යන්ත්‍රයෙන් වේගය මනින්න බෑ. යන්ත්‍රයේ වේගය බලන්න යොමු කරුවොත් කවදාකවත් වස්තුවේ බර බලන්න බෑ. ඒක නිසා බරයි වේගයයි දෙක එකතු වෙන්නේ චින්තාමය ඥානයක විතරයි. කවදාකවත් මේ දෙකම එක සැරේ බලන්න බෑ. එකට යොමු කරනවා කියන්නේ අනිත් එක ප්‍රතික්ෂේප කරනවා කියන්නේ. ඉතින් ඒක නිසා දෙකම එක සැරේ දකින්න නැතුව මේ වස්තුව වෙන දෙකේ වෙන් කළ අඳුරන්න බෑ. ඒ නිසා අපේ තියෙන ලෞකික ඥානවල මේ වගේ தත්වගත වෙච්ච එකක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි එකිනෙක අඳුර ගන්න. මම භෞතික විද්‍යාඥයෙක්, මම රසායන විද්‍යාඥයෙක්, මාර්යා මෙයා කියලා. කියන්නේ ඒ තරමටම කරප්ටඩ් කියන එකයි. ඒ વિશે විනාශ වෙලා තියෙන ගොඩ ගන්න බැරි තරමට බදාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ කිසිම විශයකට විශේෂඥකමක් නැහැ. සියල්ලටම තියෙන සමහිත. ඒ වගේම ඊටාම පුංචි ළමයාගෙත් කිසිම දෙයක් නැහැ. ඔක්කොටම තියෙන සමහිත. නිසා contemplation වල තියෙන මෙහෙවන්න පුළුවන් ශක්තියත් ඒ වගේ මේක ඒ ශක්තිය නිසා අපි නොමකට යොහොන්න වෙන්න තියෙන ගතියත් හොඳට තේරුම් අරගත්තොත් වැඩ ගන්න පුළුවන් contemplation වලින්. බුද්ධානුස්සතිය වගේ ඕනෙකෙම වැඩ ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඒක නිවනට යොමු කරයි කියලා සාතිකයක් නෑ. ඇත්තටම සංඥා කියන වචනේ නම් මේ perception කියන වචනෙන් තමයි විස්තර කරලා තියෙන්නේ සංඥා contemplate කියලා කියන්නේ අනිත්‍ය සංඥා වඩන්න කියලා කියනවනේ ඒකෙදි වඩනවා කියන පැත්ත තමයි meditation කියලා කියන්නේ cultivate කියනවා කියන පැත්ත වඩනවා කියන contemplation සහ meditation කියන වචනෙන් යොදවන්න පුළුවන් නමුත් ඇත්ත තමයි ගිරිමානන්ද සූත්‍රයේ තියෙන මේ සංඥා දහස වැඩුවට ඒ සංඥා දියුණු වුණත් නිවන් දැකලා නැහැ තව. අනිත්‍ය සංඥාව ඇති වෙච්ච පමණින් නිවන් ලැබලා නැහැ. ඒක ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. නමුත් නිත්‍ය සංඥාවේ ඉන්න ලෝකේ නිත්‍ය සංඥාවේ තත්ත්වගත වෙච්ච හිත අනිත්‍ය සංඥාව කියන විකල්පාර්ථය ලබා දුන්නට පස්සේ ඒක ඒකේ මෙහෙවන්න වෙනවා. නිට්ටයයි නිට්ටයයි කියලා කිව්වට සමහර දේවල් හරි අනිත්‍යයි කියලා ඒ කරන මෙහෙවම ඔය කියන අනුස්සතිය හරහා තමයි යන්නේ. එහෙම නැත්නම් කන්ටෙම්ප්ලේෂන් එක හරහා තමයි යන්නේ. කන්ටෙම්ප්ලේෂන් කියලා කියන එක මේ මෙඩිටේට් කියන වචනත් එක්ක බොහෝ විට සමානව යොදන වෙලාවල් තියෙනවා. ඔය කියන්නේ අනුසිතා බැලීම කියලා කියන්නේ අනුස්සති කියන වචනේ අනුව තමයි. අනුස්සති කියන්නේ බුද්ධානුස්සති කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ಗುಣ අනුව හිත නැවත නැවත එහි යොදවනවා. සංඝ ගුණ 90 එහෙම නැත්නම් ওই අනුස්සති හයක් අත සඳහන් කරලා තියෙනවනේ හැම එකෙම තියෙන්නේ අපි කල්ැතුව හිතට කියනවා ඔබ මේ ට්‍රක් එකේ ඵලයන් කියලා. ඒකෙම මේ නිකන් හරියට කාන්දම් කැලක් අරගෙන යකඩ කැලක ක්‍රමයට අතුල්ලගෙන අතුල්ලගෙන යනකොට යකඩ කැල කාන්දම් වෙනවනේ. ඇසුර නිසා මොකක් හරි ආශ්‍රය කරනකොට ඒ වගේම අර කිරාපෝතක ජාතකයේ තියෙන්නේ තාපසවරු ඉන්න පැත්තට ගිය ගිරවා උරු අතරට ගිය ගිරවා අතර ඇසුර නිසා ඒ කට්ටියගේ හැසිරීම ස්වරූපේ වෙනස් වෙනවා වගේ අපි යමක් ඇසුරෙන් තමයි මොකක් මොකක් හරි ඇසුර කෙරුවොත් ඒ අනුව තමයි යන්නේ ඒක සිංහලෙන් කියන්නේ බල්ලොත් එක බුදියා ගත්තොත් මැක්කොත් එක නැගිටින්න වෙන්නේ. එච්චර තමයි. ඒ කියන්නේ මේක බල්ලගේ දෝෂයක් නෙවෙයි එතෙන් යන මිනිහාගේ වැරද්ද. ඒ වගේ මේක මේ මේ ජී ලෝකේ කියන්නේ මඟුල් සක්වලක්. අපි හිතන්නේ අපිට මේ පොඩි ප්‍රදේශයක නටන්නේ කියලා මේක සම්පූර්ණ විවෘත දෙයක්. ඉතින් අපේ තියෙන අර ගැති ස්වරූප නිසා අපි එකම මාතෘකාවක් කරන එකම රසයක් කරන එකම දෙයක් කරන ඒක දිගේ යන්නේ කර්ම නිසාද ඍතු ගුණ නිසාද දෙයන්නාතේ මාපු නිසාද කවුරක්වත් දන්නේ නැහැ. නමුත් සතියෙන් දන්නවනම් අපි කොහොමඩක්වත් අපේ ජීවිතේ අන්තභාගයි. අපි එක පැත්තක්මයි හොයන්නේ. නමුත් manussත්වය කියලා කියන්නේ සියල්ලට විවෘත එකක් කියලා. ඒ බව දැනගන්න සතිය අවශ්‍යයි. ඊට පස්සේ ඒකෙන් වෙන දෙයකට අවධානය යොමු කරන්න තමයි අනුවසිතා බැලීමක් ඕනේ කරන්නේ. කන්ටෙම්ප්ලේෂන් එකක් ඕනේ කරන්නේ. ඒකෝයි මන්ත්‍රවල බොහෝම දක්ෂව සිද්ධ වෙනවා. එකම දේ මන්ත්‍ර මතුරු මතුරු ඉනකොට ඒ කම්පන වේගය ඇති කරන්න පුළුවන්. එහෙම නැත්නම් භාවනා කරනකොට ඒ ඒ භාවනා ක්‍රම වලට ඒ ආනිසංශ තියෙනවා. හැබැයි ඒවා නිවනට හෝ සත්‍ය දකින්න යනවා කියන එකක් ඒක සාධකයක් නෑ. මානසික යෝනිසෝ කියන එක කියන්නේ නෝනින් සලකා බැලීම. එහෙම නැත්නම් පත මානසිකාරය පත මානසිකාරය යෝගේ තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ මේක පාර මේක පාර නෙවෙයි. එහෙම නැත්නම් හේතු අනුව සලකා බැලීමක් වශයෙන් කියලා. නුවණින් සලකා බලනවා කියන එක තමයි අපි සිංහලට දාලා තියෙන්නේ. wise reflection කියලා ඉංග්‍රීසියට දාලා තියෙනවා. නමුත් මේ මම දන්නේ මම කැමැති radical reflection කියන translation එකට. දෙයක් ආවම සම්ප්‍රදාන කුල ක්‍රමයට බැලුවනම් ඒක අනිවාර්යයෙන්ම මේ කන්ටෙම්ප්ලේෂන් එකක් වෙනවා. අපිට තියෙන්න ඕනේ දෙයක් දෙය අලුතෙන් බලන ගතියක්. නවතාවකින් බලන්න ඒක තමයි කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ පාවිච්චි කරන්නේ යොන්සමංචකාර කියන වචනේ පාවිච්චි කරන රැඩිකල් රිෆ්ලෙක්ෂන් මෙතෙක් බලපු සම්ප්‍රදාන කුල ක්‍රමයේ වෙනුවට ආර්ය පරිශ්‍රණේ පැත්තෙන් අලුතෙන් සලකා බලනවා. එතකොට අපි අලුත් වෙන්න කැමති. පරණ තිබුණු අගයන් ආඩම්බරයෙන් පැත්තක දාලා අලුතෙන් අවස්ථාවක් ගන්න කැමති. එතකොට අපි ওই ගංගදිගේ ඉහළට යන ක්‍රමයට වර එක හෝ හැප්පෙන්න ඉඩ තියෙනවා. නැත්නම් අපි යන්නේ ගංගදිගේ පහළටම තමයි. ගංගදිගේ පහළට යනවා ඔක්කොම අයෝනිසෝ මනසිකාර. ඒවා මේ ෆැෂන්ස්, ට්‍රෙන්ඩ්ස්, එහෙම නැත්නම් ටෙන්ඩෙන්සිස් ඒ අනුව යන්නේවා. ඒක ගියොත් නම් ගොඩ යමනක් නැහැ. ඒකට කියන්නේ රැල්ලට අහු වෙනවයි කියලා. නැත්තම් රැල්ලට වැටෙනවයි කියලා. මේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියන්නේ මේ විප්ලවී ආකාරයට සලකා බලනවායි කියලා කියන්නේ ඔක්කොම 100ක් මේක ගියත් Taman කැමති මේ ඒ විප්ලවීය ක්‍රමයට සලකා බලන්න. එතකොට තමයි අලුත් දෙයක් අලුත් මේ ස්පාක් එකක් එන්න ඉඩ තියෙන නිසා යෝනිසමනසිකාරය කියන එක මේ හරිම සෙල්ලක්කාර තිරිහං කරවන සුළු ජීවිතෙත් එක්ක සූදු කෙලින එහෙම නැත්නම් ජීවිතේ පරදුවට තියලා කරන්න කැමති වෙන දෙයක්. ඒක නිකන් ඉංගියක් වශයෙන් වගේ අටුවාව සඳහන් කරලා තියෙනවා. සද්ධාහදී ගුණ ධර්ම සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන ගුණ ධර්ම අපිට තියුණු කරගන්න ඕන නම් තමන්ගේ කය පිළිබඳව හෝ ජීවිතය පිළිබඳ තියෙන ආසාව නැතුව වැඩ කරන්නයි කියලා. කායේච ජීවිතේච අනපෙක්කතාව උපට්ඨ වේ. මේ කය තියෙන තිබී ඒවා ජීවිතේ තියෙන්නේ තිබේවා කියලා ඉදිරියට ගියොත් තමයි ඒ වගේ වැඩ ගන්න පුළුවන් සද්ධාාවක් එන්නේ. නැතුව ඒක පිළිබඳව කල්පනා කරලා ගන්න සද්ධාව හැම වෙලාවෙම සෙකන්ඩ් හෑන්ඩ්. ඒක ඇත්තට ඔරිජිනල් එක නෙවෙයි. එනිසා ඉන්සම් භාවනා දෙක තනක් වෙනවා. ඉදිරියට යනකොට මේ කය පිළිබඳව හෝ ජීවිතය පිළිබඳව මේ කියන්නේ බාහිර තමන්ගේ ප්‍රියමනාප වස්තු විතරක් නෙවෙයි තමන්ගේ කය හෝ වේවා තමන්ගේ ජීවිතය හෝ වේවා පරදුවට තියලා වැඩ කරන එකක්. ඉතින් ඒකෙදි යම් ප්‍රතිඵලයක් ලැබුණොත් ඒ ප්‍රතිඵලය කවදාකවත් තව කෙනෙක් එක හදා බෙදා ගන්න බෑ. ඒ පුද්ගලයාත් ඒ ජීවිත පරදුව තියලා මිසක් ඒක ලබන්න බෑ. එතනදි තමයි ඔය යෝනිසමනසිකාරය සහ යෝනිසමනසිකාරය දෙක අතර වෙනස සිදු වෙන්නේ මේ ආගමක තියෙන්නේ මට නම් වෙන්නේ තන්නේ ක්‍රම අයෝනිසමනසිකාරය කියලා. ධර්මයේ විතරයි යෝනිසමනසිකාරයට ඉඩ තියෙන්නේ. ඒ නිසා ආගම කැමති නැහැ. ධර්මයේ කතා කරනකොට ආගම ධර්මයේ දකින්නකොට ආගම කියන්නේ මේ තියෙන එකත් විනාශ කරන්න හදනවා. ওই සම්ප්‍රදාන කුල කරගෙන ගියහම මොකද්ද? ඇයි මේ කඩාගෙන යන්න හදන්නේ කියලා. නමුත් සරුවච්චන් වහන්සේ ඉස්සල්ලාම මානවයන් අතර පළවෙනි වතාවට ඒ ගංගදිගේ ඉහළට පිහින ක්‍රමයට කල්පනා කරලා වැඩත් අරගෙන අනික් මානවයාට ඒ පණිවිඩ දීපු පළවෙනි පන්ති විප්ලවවාදී කියලා කියන්න එහෙම අරකට මේක සංසන්දනය කළ කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ඊට ඇත්තට මේ අර මේ අහලා තිබුණ ප්‍රශ්නම තමයි ඔය පැන පැත්තකින් අහන්නේ. රූප ධර්ම ගත්තොත් මහා භූත සහ අවකාශය ගන්න පුළුවන්. වේදනා ගත්තොත් සැප දුක දෙක සහ දුක්ඛම සුඛය ගන්න පුළුවන්. සංඥා ගත්තොත් ඔය ප්‍රකෘති සංඥාව විකෘති සංඥාව අසඤ්ඤතලේ වගේ අයින් කරලා ඒ ආනාපානේ සංසිඳිලා අවකාශයට ගියාට පස්සේ අපිට සංඥාවක් එනවා වචනට දාන්න බැරි. ඒ සංඥාව හරහා අදුක්කම සුඛේ වගේ එකක් තේරුම් ගන්න පුළුවන්. සංස්කාර කියන කොටත් කිසිම චේතනාවක් නැතුව භාවනා යනාතේ යන්න ඇරලා හරි පාරට ගියාට පස්සේ අත්දැකීමක් එනවා. ඒක මේ සකස් කරලා ගන්න එකක්වත් කැමැත්තෙන් යන එකක් නෙවෙයි ධර්ම මාර්ගය යන එකක්. විඥානේ ඒ ඉන්ද්‍රියබද්ධ විඥානය හෝ අනින්ද්‍රියබද්ධ විඥානය හෝ නැතුව අනිදසන පැත්තට නිසා රූප වේදනා සංඥා සංකාර කියන පහ හරහාම ඔය මේ රූප වල තියෙන අවකාශය වගේ එකක් හඳුල්ලා දෙන්න පුළුවන්. ඒක විපස්සනා ශාස්ත්‍රයෙන් පිට මොන විදියකට සාකච්ඡාවට ලක් වෙන්නෙත් නැහැ. ආරාධනා කරන්නෙත් නැහැ. ඉස්තරලාම ලේසි තැන තමයි පටන් ගන්න මනින්ද කිරන්න පුළුවන් දේවල් වලින් පට වියාපෝ තේජෝ උදල දීලා ඊට සාපේක්ෂව අවකාශය පෙන්ලා දෙනවා. ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා හෙට ධර්ම දේශනාවේදී මේකෙන් යම් ප්‍රමාණයක හිත හදාගත්තට පස්සේ වේදනාවන් අතර සැප හෝ දුක වේදනාව තියෙනවා නම් ඒක ඒකාන්තයක් බවත් නැත්නම් හලයුතු පැත්ත බවත් අදුක්කම සුඛය ඊට සාපේක්ෂව තියෙන බවත් මේ විදිහට තමයි මේ දේශනාවලිය පැවැත්වෙන්නේ ඉස්සරහට. ඒ නිසා එකම સંદર્ભය එක එක පංචස්කන්ධේ එක එක දේවල් හරහා යන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම හැම කෙනාම දත යුතු නෑ. මොකද අපි එක එක්කෙනෙක් සංසාරට බැඳිලා තියෙන මේ පංචස්කන්ධේ එකකින්. සමහර රූප වලට බැඳිලා ඉනවා, සමහර වේදනාවට බැඳිලා ඉනවා, සංඥා සංකාර විඥාන. ඒ බැඳෙන දෙයට තේරුම් ගන්න ගලව ගත්තොත් අනිත් හරිය නිකියම් ඉබ්බෙම ගැලවෙනවා. නමුත් අර පොදු දේශනා පවත්වනකොට පහ පහම සම්පූර්ණ ආවරණය වෙන විදිහට තමයි කරන්නේ. ඒක මේ ඒකේ හැම එකේ මේ මධ්‍යම ප්‍රතිපදාවට යන කෑල්ල රූපවල තියෙන අවකාශය, වේදනාවල තියෙන මේ අදුක්කම සුඛේ සංඥාවල තියෙන විස්තර කරන්න බැරි කෑල්ල. එතන සංස්කාරවල තියෙන සබ්බේ සංඛාර අනිච්චා කියන කෑල්ල විඥානයේ තියෙන ඔය අනිදසන පැත්ත සම්පූර්ණ තේරවාදෙන් ගිලිහිලා තියෙනවා. කතා කරන්නෙම නැහැ. මොකද උනේ කියන දන්නේ අර ආස්තික පැත්ත දැනගෙන හල යුතු පැත්ත ගැන අපි විශේෂණය කරලා තියෙනවා. හැරුවට පස්සේ විකල්පයක් වශයෙන් තියෙන පැත්ත කොහේදී අපෙන් විශේෂම අටුවාවේ කිලීලා තියෙනවා. නමුත් දේශනාවේ සූන්නතා පරිසංයුක්ත දේශනා සහ නිබ්බාන පරිසංයුක්ත දේශනා වශයෙන් ඒවා ගැබ් වෙලා තියෙනවා. ඒවා මේ මේ අවුරුදු 10ක් 15ක විතර ඉඳලා වගේ ටිකක් සාකච්ඡාවට අවිල්ලා තියෙනවා. නැත්තම් මේ හුඟක් වෙලාවට ජාතක කතා වලින් සාමාන්‍ය කර්මය සහ කර්ම વિશે කර්මඵලයේ කියන විෂයන් වලින් තමයි අයවටලා තියෙන්නේ. මේ පැත්තට යන්නත් අමාරුයි. තමන්ම භාවනා කරලා මේ ලැබෙන අත්දැකීම් නැතුව. ඉතින් අපි බලමු මේ බද්දේකරත්ත සූත්‍රයේ අරගෙන තියලා තියෙන ඉඩ අනුව අපිට පේන දේවල් හරහා කොහොමද අපි මේ නොපේන දේවල් වලට යන්නේ කියලා. ඒක මේ ප්‍රශ්නේ වාර්තාගත වීම සඳහා මම නැවත කියනවා මට ඉංග්‍රීසි පස්ස මතක නැති වුණා අනුස්සතිය කර නැත්නම් කන්ටෙම්ප්ලේෂන් කියන වචනේ ගැන කතා කරනකොට අපිට තියෙන විකල්ප රාශියක් දුන්නාම කොයි එකද තෝරන්නේ කියන එක හොඳට අවංකව පැත්ත කරලා හොයලා බැලුවොත් අපේ ජීවිතේ කිසිම පිටකොන්දක් නැහැ අපේ ජීවිතේ කිසිම තේමාවක් නැහැ අපේ ජීවිතේ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ මේක හරි බයයි කට්ටිය දැනගන්න නමුත් ඒ බව දැනගෙන ඕනේ නම් දැනකට හරවන්න පුළුවන් කියන එක පෙන්වන්න තියෙන સંદર્ભය තමයි ඔය contemplation. එහෙම නැත්නම් අනුස්සතිය. ඉතින් මේ ප්‍රශ්نين නගන්නේ ඒ විදියට හිතාගෙන ගියාට ඒ දේ වෙන්නේ නැහැ. උනාට පස්සේ අපි කිතුල් ගහට ගිහිල්ලා බහිනකොට කියන උත්තරේ දෙනවා. ඇයි බහින්නේ කියලා අහනකොට කියනවා යන්නේ කෝට කියලා අහන කරන තනකොළ කපන්න කියලා. අයියකෝ බහින්න ගන්න කියන අයියකෝ තනකොළ නැත්තයි වෙන මොනව කරන්න බහින්න දෝ කියලා. ඕක තමයි කරන්නේ. නමුත් මේක මේ විදිහට අසරණ වෙන સંદર્ભයක් නෙමෙයි ਸਰුවචනසේකට උත්තරයක් පෙන්නවා මේ දේවල් වෙන්නේ හේතු බලන ක්‍රම යනවා. ඒකට භාජන වෙන පුද්ගලයාගේ ආත්මානුකූලව නැත්තම් යදෝමනෝ හෝ අපි කියන චේතනානුව නෙවෙයි. චේතනානුව නොවුනට ඒකේ කම්ම නියාම, බීජ නියාම, උතු නියාම, චිත්ත නියාම කියලා න්‍යාය ධර්මයක් තියෙනවා. අපිට පැත්තකට වුණොත් දැනගන්න පුළුවන් මේක මේ අපිට ගහන්න හිතපු දේ නොවෙනව නෙවෙයි. ඒක න්‍යාය ධර්මය සම්පූර්ණ කරනවා. අපිට න්‍යාය ධර්මයෙන් කවදාකවත් දකින්න බෑ. මේ දේ මම කරනවා, මට ඕන දේ කරන්න ඕනේ කියලා ඔලොමොල වෙලා ආත්මයක් පටලවා ගත්තොත් පටිච්චසමුපාදයේ හේතුඵල ධර්මයක් දක් ගන්න තියෙන ඉඩ නැති වෙනවා අපිට. ඒ නිසා අපි වෙලාවකට සිද්ධ වෙනවා යම් තැනකදී යම් සීමිත තත්වයක් අරදීදී හිතලත් කරනවා වරදිනවා නොහිතත් කරන දේවල් තියෙනවා ඒත් වරදිනවා මේ වදියා අනුන්ගේ දෙයක් වගේ බලනකොට ඉඩක් එනවා කලාතුරකින් මේවා නිකම්ම නිකම් වෙනව නෙවෙයි එහෙම නැත්නම් අර ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් විදියට ਸਰබලධාරී දෙයියන්ගෙන් වෙනවත් නෙවෙයි නැත්නම් මට මට ඕනේ දේ කරනවත් නෙවෙයි හේතු බල ධර්මයක් තියෙනවා මේක තේරුම් ගන්න නම් මේ සංසිද්ධියත් එක්ක ඇලි ගලීගෙන ඉඳලා බෑ. ඒකේ පැටලිලා බෑ. ඒකේ ගිලීගෙන බෑ. පැත්තකට ලබනකොට සර්කිට් එක පේනවා. මේ සර්කිට් එකේ හැමදාම Tamanට උනත් අනුන්ට උනත් වෙන්නේ එක තාලයකට. ඊට පස්සේ ප්‍රෙඩිකටබිලිටි එනවා. ඒ ඒ සර්කිට් එක දැක්කට පස්සේ හේතුඵල ධර්ම දැක්කට පස්සේ මේ බොත්තම තද කිරුවොත් මේක වෙනවා. මේ බොත්තම තද කිරුවොත් මේක වෙනවයි කියලා දැක ගන්න පුළුවන් වෙනවා. ඒ ඒ ඒක හරහා තමයි අපිට අතීතය සහ අනාගතයට යන්න පුළුවන් වෙන්නේ. කවුරු කොහොම කෙරුවත් හේතුඵල ධර්ම වැඩ කරන්නේ අතීතෙත් එක විදියට, අදත් එක විදියට, හෙටත් එක විදියට. මොකද ඒක කරන්න මූලික වශයෙන් පද්ධතියෙන් පොඩ්ඩක් පැත්තකට වෙලා අනුන්ගේ දෙයක් වගේ බලන ගතිය ගන්නවා කියන එක ලේසි නෑ මොකද ඒ තරම් අපි හැම දෙයකම මම මාගේ කියා ගන්න ගතිය නිසා අපිට මේ මූලික හේතුඵල දැකීම මේක සරුවචනාංශයෙන් පෙන්වන්නේ මේ හේතුඵල ධර්මනෝ වෙනවයි කියන එක ධම්මටිති කියන වචනේ. ධර්මයේ තහවුරු ලබා ගැනීම කියලා. ධර්මයේ පිහිටියා කියන එක. එහෙම නැත්නම් කියනවා ධර්මයේ ගාදති කියන වචනේ පාවිච්චි කරනවා බැස ගැනීමක් වෙනවා යා. ඊට පස්සේ මම මාගේ ගහයි නෙවෙයි බලන්නේ මේ වෙන්නේ මොන න්‍යායයටද කියලා මොන හේතුඵල ධර්මද කියනවා මිසක් එයා කළා මෙයා කළා අරයට හරි ගියා මෑයට වැරදුනා එක නෙවෙයි. ඉතින් ඒක විශාල අපේ අගයන් ආඩම්බර වල විශාල වෙනසක් ඇති කරනවා. අපේ පෞරුෂයේ පෞරුෂත්වයේ විශාල වෙනසක් ඇති කළා. මේ මන්දිවට අපි මේ සම්පූර්ණ ඒ සර්වඥතා ඥාණයට පොඩි අයිතිවාසිකමක් අපිට හම්බ වෙනවා. බුදුහාමුදුරුවෝ දැකපු ක්‍රමයට සංසිද්ධියක් බලා ගන්න පුළුවන් වෙනවා. මේකට සමහරට යුනිවර්සල් කොන්ෂස්නස් කියනවා. එහෙම නැත්නම් ආකාශ ලයිබ්‍රරි කියලා කියනවා. විවිධ පැති වලින් කියනවා. පොඩි තැනකින් හරි අපිට පුළුවන් වුණොත් මේ මගේ මම කියන මේ තුච්ච පහත් ගතිය පැත්තකට දාලා හේතුඵල ධර්මයේ දකින්න ඒකෙන් අපි සම්බන්ධ වෙන්නේ මහා විශාල කාලයට සහ දේශයට අහු නැති විශාල දැනුම් සම්භාරයකට. ඒ දැනුම් සම්භාරය වුණාට පස්සේ පේනවා මේ මේ ඊර්ෂ්‍යා ක්‍රෝධපාන කරන මේ ගන්න හදන රූප ධර්ම වලට වැඩිය. ඒ පැත්තේ අපිට තියෙන්නේ මහා ලොකු බූදලයක්. නමුත් අපි මේ රූප ධර්මයන්ගේ එහෙම නැත්නම් මේ ලාභ තත්කාර සම්මාන සිලෝක වල තියෙන කෑදරකම නිසා අර විශාල විවෘත කිරීම කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒක බුදුචානන්සේ පෙන්වන මේ තණ්හාව නිසායි, මාන්නේ නිසායි, දෘෂ්ටි නිසායි කියලා. ඒ තුනෙන් අයි වුණාට පස්සේ පේන තියෙන හේතු බල ධර්මයක් විතරයි. ඒක කරවන්නේක් නැහැ. අපි කොච්චර තට බැව්වත් ඒක වෙන එක වළක්වන්න බෑ. ඉතින් එහුව එකේ මොකටද මෙව අල්ලන ගැහෙන්නේ මේක අල්ලන මේ මම කරා මට වුණා කියනවා වෙනුවට ඇති හැටිය දැක ගන්න එක තමයි ඔය සතියෙන් නැත්නම් විපස්සනායෙන් කරලා දෙන්නේ. එතන ඒ ඒ දෙක මම හිතනවා වෙන් කරගන්න ඕනේ කියලා. අපි ළඟ තියෙන්නේ එතන දස සංඥා කතා කරනවානේ. අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා ආදි වශයෙන්. ඒකේ අනිත් පැත්ත තමයි අපිට අම්මයි තාත්තයි ගුරුවරුයි කියලා දීලා තියෙන්නේ. ඉස්කෝලේ කියලා දෙන්නේ නিত্য සංඥාව, ආත්ම සංඥාව, සුඛ සංඥාව, සුභ සංඥාව තමයි අපිට කියලා දීලා තියෙන්නේ. බුදුරජාණන්සේ පිටිපස්සෙලා හොරෙන් කියනවා මේ චක්‍රෙත් පොඩ්ඩක් කාඩපාඩම් කරවන්න කියලා. අනිච්චං අනිච්චං අනිච්චං අනිච්චං කියලා. ඉතින් මෙහෙන් ගුරුවරුයි අම්මලයි තාත්තලයි වට බැඳගෙන කියනවා නිට්යයි නිට්යයි නිට්යයි නිට්යයි නිට්යයි උඹ තමයි බුදුලේ ගෙනියන්නේ. උඹට තමයි මේව හම්බ වෙන්නේ. ඉතින් ඔක්කොම උගන්න. බුදුහාමුදුරේ මේට අර සේවන උලට ගිනි තිනවා අනිච්චං අනිච්චං අනිච්චං අනිච්චං කිය. මේ මාරු වුණාට පස්සේ මේ නිට්ටයයි නිට්ටයයි කිය කිය අනිත්‍යට ගියාට පස්සේ ඒ සම්බන්ධ වෙන පුද්ගලයා ඒ අනුව නැවත නැවත හිත මෙහෙව්වේ නැත්නම් ඒක සැරයක් අනිච්චං කියලා ඇහුණාට ලොකු වෙනසක් වෙන්නේ එයා නිතර නිතර අනිච්චං අනිච්චං කියලා හිත අනුව මෙහෙවන්න ඕනේ. අනිත්‍ය කියන සන්දර්භය වෙන එකක්. ඒ අනුව පීරිගාන එක, සිද්ධි කරන එක, වශී කරගන්න එකට ඒකටයි කන්ටම්ප්ලේෂන් කියන්නේ. කන්ටම්ප්ලේට් කරන එක අනිච්ච වෙන්න පුළුවන්, දුක්ඛ වෙන්න පුළුවන්, අනාත්ම වෙන්න පුළුවන්, බුදුගුණ වෙන්න පුළුවන්, මෛත්‍රී වෙනවා, කොයි එක හරි කවන්නේ. අනුස්සතිය කියලා කියන්නේ අනුව මෙනෙහි කරනවා. හැබැයි ඒක මේ සම්මුතියේ පවතින දෙයක් වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ දීලා තියෙන හැම එකක්ම සම්මුතියට පුංචි කෙනහිල්ලක් කරනවා. පුංචි හරහා යමක් කරනවා. ඒ දස සංඥාවල තියෙන සංඥා නමේම ගත්තොත් අනිච්ච සංඥා අනත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා ශබ්ද සංකාරයේසු අනත් සංඥා ඒ සංඥා හැම එකම ලෝකයේ පවතින මොකද්ද නිෂ්තිර කරගත්ත දර්ශනයකට ගැහිල්ලක් කරන්නේ ලෝකේ පැවැත්ම සඳහා ඇති කරගෙන තියෙන ලෝකයාගේ තියෙන දැනුමකට කෙනහිල්ලක් තමයි මේ හැම එකකින්ම කරන්නේ. ඒකේ දෙක තියෙද්දි ඒ බුදුහාමුදුරු පෙන්නන එකට අපි යන්න නම් ඒක නැවත නැවත මේ භාවිත කරලා බහුලීගත කරලා අපේ හිත මෙතෙක් අර වෙච්ච தත්වගතකත්වයෙන් අනිත් පැත්තට හරව ගන්න කරන ක්‍රියාවලියට තමයි අනුස්සතිය කියලා කියන්නේ කන්ටම්ප්ලේෂන් කියලා කියන්නේ. ඒක දැනගත්තත් ඒක කෙරුවේ නැත්තම් වශී කෙරුවේ නැත්නම් නිතර නිතර භාවිතා කෙරුවේ නැත්නම් අර පණිවිඩේ ලොකු වෙනසක් ඇති කරන්නේ නමුත් බුද්ධ ආගමේ විතරක් නෙවෙයි කන්ටෙම්ප්ලේෂන් තියෙන්නේ. හැම ආගමෙම තියෙනවා. හැම ආගමෙම කරන්නේ මොකද්ද? මෑත කාලේදී හිටපු හොඳම කන්ටෙම්ප්ලේටර් තමයි ප්‍රභාකරන්. බ්‍රේන් වොෂ් කරනවා. සිව්සයිඩ් බොම්බින් වලට යනවා. ලෝකේ කවුරක්වත් හිටියේ නැහැ. කන්ඩිෂන් කරනවා මේ වෙනුවෙන් ඔබ කරන්න පුළුවන් නම් ඉතින් අර මනසට බොහොම සුළු දෙයක් බාටපත් වෙනවා මේ බෝම්බයක් බැඳගෙන පයින් එකක්. ඒකත් කන්ටෙම්ප්ලේ නැත්නම් කන්ඩිෂනින් තමයි දැනත් කරන්නේ. ඉතින් ඒක අපි දකිනවා භයානක දෙයක් විදියට. නමුත් ඒ භයානකම මේකෙත් තියෙනවා. බුද්ධ ආගමේ වුණත් මේකේ තියෙන ආදීන වාසවද දන්නේ නැතුව ඇති හැටිය දකිනවා වෙනුවට එකක් කන්ටෙම්ප්ලේට් කරන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම අපේ හිතේ ඒකට තත්ත්වගත වෙනවා. එතකොට ඒක සත්‍ය වශයෙන් පේන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ මේ මනුස්සයා ඇත්ත දැකීමට තියෙන ඉඩ නැති කර ගන්න. ඒ නිසා ඒක අවශ්‍යයි සීමිත පරාසයක් තුළ. space the the four elements are the uh, positive side of the matter the shadow the negative is we call space So therefore it appears very contradictory or contrast. This is existing, this is non-existence. But the day you understand and master the, what is existing, you will ultimately end up with this space and there you will understand space is not simply nihilistic, not simply negative. That is the path. It has completely different qualities, whatever may be the matter, subjected to changes, but the space never subject to change. Therefore, when whatever subject to change is known as suffering, but therefore space never gives suffering. But when you go to the space, you understand space need not any concept of ego to exist. It exists by itself. So I can't claim this space is mine. But you can claim this heat is mine, this land is mine, this water is mine. So therefore, when you go to the space, uh, then compared to the materiality, the existing, non-existent is more closer uh, to this uh, final situation, final liberation. So it is the path. So now in the physics also, after understanding the all the available the solid, liquid, air and the thermal physics, now they have confronted the dark matter. And when they come to the dark matter, they can't deny, but they can't measure. They can't comprehend it. And when you go further, they may confront the dark energy, it is becoming a mystic. But when you take the whole phenomena, 70% is dark energy. So whatever the expertise we are developing, we are developing to the less than 5% materiality all the dark matter and dark energy yet to be explored. So therefore, earlier we used it is something negative, nihilistic or non-existence. But this is, the space is not, not something non-existing. It's contradictory to the what is existing, but a real path is in the space. So therefore, now the physics has completely changed its perspective and slowly, slowly going to the, cross to the subtlety that is the point where halfway you made this space. Even in the meditation. If you are prepared, you can be aware. But our uh, faculty, yeah. Now please raise the question again. Uh, within the, uh, uh, the orbit of the earth, yes. Beyond the orbit of the earth, no. But that is relative. Beyond the orbit, six miles away, very rarely after 10 or 20 miles time you meet one hydrogen atom. So it is almost like nothing. But it is not nothing. Even the heat available, it is not going to the uh, intrinsic minimum, there is a kind of a heat also. So, but uh, in the relative terms, almost nothing. So therefore you call that the space odyssey, no air, but it's a relative term. But there is no place uh, they can find it is free of existence. There are some, but it's not enough to perceive by our measure, uh, instruments or by our sensuous organs. But it now slowly, slowly, um, how do you call it, explore into that. And they find therefore space is more lively than what we thought. හොඳයි අපි වෙන ප්‍රශ්න නැත්නම් මම යෝජනා කරනවා අපිටින් સમાપ્ત කරමු කියලා අපි පැයකොත් විනාඩි 45ක් අරගෙන තිනවා මේ තාකල් මේ සැසිවාරය සඳහා ඉතින් අපි ඒ නිසා ඊයේ වගේම අදත් මේ තනං කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑමේදී පෙනී නොපෙනී උදව් කරපු සියලු දෙනාටම අපි යම් කුසලයක් රැස් කරගත්තා නම් ඒ සීල කුසල් ශක්තිය අත්පත් වේවා ඒ අතෝ අපි මුදිතාවෙන් ඉදිරිපත් කරන මේ කුසලයේ දකලා සතුටු වෙලා තම තමන්ගේ සැප සාදා ගනිත්වා ඒ වගේම ඉදිරියටත් අපි කරන සාසනික කටයුතු වලට මේ විදිහටම අනුග්‍රහය දක්වත්වා කියලා අපි සාදුකාරය පවත්වමු. ඒ වගේම අපේ සියලුම ඥාතීන් සිහිපත් කරලා ඒ අත්තන්ට අපි මේ අවස්ථාවේ පින්පමුණන බව වැටහේවා වැටහිලා ඉන්නා තැනක ඉඳලා සාදු කියලා ඒ පින් අනුමෝදන් වීමෙන් තම තමන්ගේ සැප සාදා ගනිත්වා කියලා ඥාතින් වෙනුවෙන් සාදුකාරය පවත්වමු. අප අපටත් මේකුණ එකසේ ඒකාන්තයෙන් එකසේ හේතු වීමෙන් ඒ බුද්ධ හති උත්මන් වහන්සේලා විසින් පෙන්වා වදාරන්න ඉදිච්ච මේ නෛර්යානික தത്വෙට මේ ජීවිතයේදී මේ සාගෞතම සම්බුද්ධ ශාසනයෙම ළඟා වීමට අප අපටත් මේ කුසල එකසේ හේතු වාසනා වේවා කියලා අපි සාදුකාරය පවත්වමු.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 කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු